දත් ප්‍රශ්න කීපයක් තියෙන බව සඳහන් කළා. ඉතින් මම ආරාධනා කරනවා පුරුදු පරිදි ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන ලෙසට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම උපතින් ක්‍රිස්තියානි ආගමිකයෙක්මි. මේට අවුරුදු 6කට පෙර බුදුදහමට නැඹුරු වෙමි. මම භාවනා කිරීමට ඉතා ප්‍රිය කරමි. නමුත් බෞද්ධ වත් පිළිවෙත් පිළිබඳව බොහෝ දේ නොදැනිමි. මීට පෙර භාවනා වැඩසටහන් කීපයකට සහභාගී වී ඇත. ආනාපාන සති භාවනාවේදී දිග කෙටි සියුම් ස්වභාවය දකිමින් භාවනාවේ යෙදෙමි. පැය භාගයක් පමණ ගත වන විට හුස්ම රැල්ල නොදෙනී යයි. අරමුණ අතර පැටලිලි ස්වභාවයක් ඇත. ආනාපාන සති භාවනාව නිවැරදි ලෙස කර ගැනීමට සුදුසු උපදේශයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. හොඳයි හොඳයි. සමහර ලාවට මේ දැන් ගිය පාරත් හිටියා මේ ක්‍රිස්තියානි මහත්තයෙක් මේ බොහොම හොඳට භවනා කළා. ඉතින් මම හිතන්නේ වැඩේ හොඳට කෙරිලා තියෙනවා. දැන් ආනාපාන සතිය කොයි වගේ මට්ටමකට එනවද කියලා මට පොඩ්ඩක් කියන්න පුළුවන්ද? කවුද? ආ හොඳයි දරුවන් සන්නයි. දැන් මේ හුස්ම රැල්ල දිහා බලාගෙන යනකොට හොඳට මුල මැද අග වශයෙන් තේරෙනවද? තේරෙනවා. ඊළඟට හුස්ම රැල්ල සංසිඳෙනවද? සංසිඳීමක් වෙනවා. සංසිඳීමක් වෙනවා. ඊළඟට ඒ හොඳට සංසිඳන අවස්ථාවේදී මේ ගන්නේ ආස්වාසයයි මේ ගන්නේ ප්‍රස්වාසයයි කියලා වෙන් කළ හඳුනා ගන්න පුළුවන්ද? ඒක ගැන සංසිඳන අවස්ථාවේදී නොදැනෙන තත්ත්වයක් වගේ එනවා. එනවා. ඒ කියන්නේ මේක වෙන් කරගන්න අමාරුයි. අමාරුයි. හොඳයි. එහෙම කොච්චර වෙලා ඉන්න පුළුවන්ද? ඒ සෑහෙනලා ඉන්න පුළුවන්. සෑහෙනලා ඉන්න පුළුවන්. එතකොට මේ தත්ත්වය කොච්චර කාලයක් අත්දකින්නවද? සමිහංශ දැන් මම සෑහෙන කලින් භාවනා කරා. එතකොට මට මේ මුලදී හොඳටම ඒ කියන්නේ නොදැයෙන මුත්තත් එක්ක සෑහෙන වෙලාවක් මට ඉන්න පුළුවන්කම ඉන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ අර ගෙවල් තියෙන අර කලබලකාරී ගතිය නිසා මම බුදුගුණ භාවනාවයි උදේ පාන්දර හැමදාම භාවනා කරනවා. හොඳයි. බුදුගුණ භාවනාවයි මේ මෛත්‍රී භාවනාවයි තමයි කරේ. හොඳයි. දැන් අවුරුදු කීපයක් විතරම කරේ දිගට මේක. හොඳයි. දැන් මේක ඔස්සේ යමු. මේකේ ගිහිල්ලා දැන් අර විදිහට හොඳට දැන් එකඟ වුණාට පස්සේ කයේ යම් දේවල් දැනෙනවද? කියන්නේ දැන් දැන් කය කය සම්පූර්ණයෙන්ම නොදැනී ගිහිලාද එහෙම නැත්නම් සැහැණ නොදැන ගතියක් තියෙනවා. නිින්දක් නෙවෙයි. හොඳයි. ඒ කියන්නේ නිින්දක් නෙවෙයි. ඒකට මම මේ අවට පරිසරය ගැනවත් මට තේරෙන්නේ නැහැ. එහෙම ගතියක් ගුරුදි තිබුණා. දැන් මේ අවස්ථාවේදී මට දැන් ආයේ අර මුලින්දම් වගේනේ ආනාපාන සති භාවනාව. එතකොට අර මේ අරමුණු එනවා වැඩි. ඒතර මට අර නොදැනෙන ගතිය තියෙනවා. ඒ වුණාට මට තේරෙනවා නිකන් පැටලිලි පැටලිලි වගේ. මොනවද පැටලෙන්නේ? මට හිතෙන අරමුණු මොනාරි එනවා කියලා තේරෙනවද? කියන්නේ සිතුවිලි කියලා මතක නැහැ. කිසිම දෙයක් මතක හිටින්නේ නැහැ. ඔව්. කියන්නේ <clears throat> මතක හිටින්නේ නැහැ නිකන් මේ පසුබිමින් ඇවිල්ලා යනවා. එහෙම එහෙම වගේ. හොඳයි. සක්මනේදී මොන වගේද අත්දකින්නේ? සක්මනේදී මේ මම අර සවිනස්ති කියලා දුන්න විදිහට මේ වම දකුණ වගේ එහෙම කරගෙන යනකොට ගොරෝසු ගතිය තේරෙනවා. එතකොට සැහැල්ලුවක් තේරෙනවා. සෑහෙන වෙලාවක් කරද්දී නිකන් අර වර්තමානයේ හිත පවත්වන්න පුළුවන්ද හොඳටම? වර්තමානයේ හිත පවත්වන්න පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ දැන් සක්මනේ යෙදෙනවා වෙන වෙන දේවල් කල්පනා වෙන්නේ නැහැ. අතීතයටත් නැහැ, අනාගතයටත් නැහැ. වර්තමානයේ මේ කයේ දැනෙන දේත් එක්ක ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න පුළුවන්. ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඊළඟට දැන් මේ වෙලාවේ දැනෙන්නේ මොනවද? එතකොට මම මේ අර ඒ ගතියනකොට මම අනාප වාඩි වෙලා ආනාපාන සති භාවනාව කරනවා. එතකොට මේ හොඳට භාවනාව වැඩිනවා. හොඳයි. එතකොට කොච්චර වෙලාවක් සක්මන් කළා ඉවර වෙලාද ඉඳගන්න යන්නේ? කොහොමද පැය භාගයක් විතර වගේ ඉඳලා කරන්නේ. හොඳයි. එතකොට ඒ පැය භාගයේ ඇතුළතදී මේ පාදවල හොඳට දැනෙන දේවල් එක්කද ඉන්නේ නැත්නම් එහෙමයි. ඒ වැත්තක ඉන්නේ. අර පුරුෂ ගතිය මුලදී තේරෙනවා. පස්සේ පස්සේ ඉදිනකොට අර ඒ ගතිය ඒ කියන්නේ නොදැනෙන ගතිය වගේ නිකන් සාමාන්‍ය කියන්නේ නොදැනෙන ගතිය වගේ කියන්නේ කලින් හොඳට ඒවත් දැනුණා දැන් එච්චර දැනෙන්නේ නැද්ද? නෑ එච්චර දැනෙන්නේ නැහැ කියන්නේ අර මේ එච්චරම තද ගතිය ඉතින් අර මනසත් එක්කනේ යන්නේ. ඒ නිසා තද ගතියෙන්ම වගේ හිතෙන්නේ නැහැ තදයි කියලා. හා සක්මනේ දැන් ටිකක් නිකන් අර මේ බලෙන් අරමුණකට දාන්න නැතුව සැහැල්ලුවෙන් යන්න. ඒ විදිහට හොඳට සැහැල්ුණාට පස්සේ ඔන්න අපිටම ආනාපාන සතියට වාඩි වුණා. වාඩි වෙලා ඒ වෙනකොටත් හුස්ම සංසිඳලා තියෙනවා නම් ආයි බලන්න යන්නත් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැනටමත් දැන් හොඳට සක්මන කෙරිලා වාඩි වුණා නම් සමහරලාවට මේ අපි මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ නිකම් උත්සාහවත් වුණාට මේ හුස්ම දිහා බලන්න මේක ආස්වාසයද මේක ප්‍රාස්වාසයද කියලා බලන්න උත්සාහවත් වුණාට පේන්නේ නැහැ. මොකද ඒ තරමට සියුම් වෙලා තියෙන්නේ. ඒ වෙලාවට ආයි හයියෙන් හුස්ම ගන්නවත් මේක නිකන් අනවශ්‍ය විදිහට හාරා උස්සලා බලන්නවත් යන්න එපා. යන්න නැතුව බොහොම නිස්කලංකව ඉන්න මේ මීට කලින් කයට යොමු කළා කයේ යම් යම් දේවල් වේදනාවන් පැත්තවත් එහෙම නැත්නම් තද ගති බුරුල් ගති වගේ දේවල් මොකක්වත්ම බලලා නැද්ද? නැහැ. කළම නැහැ. හිත දිහා බලලත් නැද්ද? ඒ හිත දිහා බලලා කියලා දැන් අර මම හුස්මරලත් එක්ක මට තේරෙන්නේ නොදැනෙනම ඊපස්සේ දැන් මේ හුස්මරල්ල කෙටි දිග වෙනවා ඊපස්සේ කෙටි ගතියනවා ඊට පස්සේ තේරෙනවා සියුම් කියලා ඊට පස්සේ සංසිඳක් සංසිඳනවා හරි ඊට පස්සේ එතනින් තමයි ඊට පස්සේ තමයි නොදැනීම යන්නේ හරි එහෙමනම් ම්ම් දැනට ඒ කියන්නේ හුඟාක් හුඟාක් ගැඹුරටම සමාධි පැත්තට යන්න නොදී ඒ කියන්නේ ටිකක් දුරට ආවිල්ලා ඉවරලා පොඩ්ඩක් හිතට යන්න අතරින්න. මේ එක පාටම දැන් ඒක ඔස්සේම නිකන් තද බල විදිහට මේක දිහාම බලාගෙන ඉන්න නැතුව ටිකක් දුරට Tamanට ආස්වාස ප්‍රස්වාසයේ සමනය වුණාට පස්සේ හුඟාක් වැඩි වෙලාවක් ඒ විදිහට ඉන්න නැතුව පොඩ්ඩක් හිතට නිකන් නිදහසක් දෙන්න. හිතට නිකන් يعني ඔහේ නිකන් යන්න අරිනවා වගේ. නිකන් පොඩ්ඩක් ඔහේ යන්න අරින්න ගිහිල්ලා බලන්න කොහාටද යන්නේ කියලා. එතකොට යම් يعني දැන් මෙතන ඇත්තටම විපස්සනාව පැත්තෙන් භාවනාව වැඩෙන්න අපි එක්කෝ මේ කය අරමුණු කරගෙන කයේ දැනෙන දේවල් ඔස්සේ එතනින් පටන් ගන්න ඕනේ. පටන් අරගෙන ඒවැ මේවා කොහොමද හැසිරෙන්නේ මේවා මට ඕන විදිහට හැසිරෙනවද නැත්නම් මේවා වෙනස් වෙනවද කියලා අන්න ඒ පැත්තෙන් නිරීක්ෂණයක් පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් කයට කයේ දැනෙන වේදනාවන් ඔස්සේ යන්න යන්න වෙනවා. එහෙම නැත්නම් හිත හිතට එන අරමුණු ඔස්සේ සිතුවිලි ඔස්සේ යන්න වෙනවා. ඒ වෙනස්සේ වෙලාවට දැන් අර මුලදී මෙහිම බැල මූණේ අර මොකද එහෙම සත්තු දඟලනවා. ඔව්. ඒ වගේ තේරෙනවා. ඒ ඒවා මග හැරලා දාන්න. ඒවා ඒවා මෙතෙන් ඒ මේ කියන්නේ අර මේ පාරේ යනකොට එන මේ කියන්නේ අතුරු මඟ සලකුණෙම නෙමෙයි ගාන්ට අපි හොඳට තැනකට ඇවිල්ලා හිත නිශ්ශබ්දුනාට පස්සේ එහෙම නැත්නම් හිත එකඟුනාට පස්සේ ඒ එකඟ වෙච්ච හිත භාවිතා කරන්න ඕනේ මේ වැඩේට. දැන් කයේ මෙතෙක්කල් එහෙම නිරීක්ෂණයක් කරලා නැත්තම් ඕනේ නම් කය දැනෙනවා නම් දැන් හොඳට හිත එකඟ වුණාට පස්සේ සැහැල්ලු වුණාට පස්සේ කයේ දැනෙනවා නම් යම්කිසි දෙයක් එතෙන්ට දාන්න. එතෙන්ට හොඳට අවධානය යොමු කරන්න. යොමු කළා එතන දිහා බොහොම නිස්කලංකව බලන් ඉන්නවා. කියන්නේ අපි දැන් මේ නිකන් මේ බොහොම මධ්‍යස්තව බලන්නේ. මේක මේකේ මොකද්ද වෙන්නේ කියලා බොහොම මධ්‍යස්තව එකඟ වෙච්ච හිතකින් බලාගෙන ඉන්නවා. මෙහෙම ටිකක් වෙලා බලන් ඉන්නවා. ඊළඟට අපිටම ඒක නිකන් නොදැනී ගියා හරි මොකක් හරි වුණා තාම Tamanට මොකක්වත් වැඩිය වැටහුන්නේ එහෙම එහෙම ගියා නම් ඔන්න කයේ වෙනත් තැනක යම් වෙනසක් දැනෙනවා නම් යම් සංවේදී බවක් තියෙනවා නම් නැත්නම් වේදනාවක් දැනෙනවා නම් අන්න එතෙන්ට දානවා. එතෙන්ට දාලා හොඳට බලන් ඉන්නවා. දැන් ඒ වගේ පොඩ්ඩක් මේ කය පුරා ඉස්සෙල්ලා යොදලා බලමු. බලලා ඒකේ මොකක්වත් කයේ අහුවෙන්නේ නැත්නම් බලන්න පොඩ්ඩක් සංසිඳීමෙන්ම ඉන්න. වැඩිය මුකුත් මේ අවසන් යන්න අවශ්‍ය නැහැ. සංසිඳීමෙන් ඉන්නවා. ඉතලා ඔන්න අපි තුම හිතට සිතුවිල්ලක් එනවා. ඒ සිතුවිල්ලක් ඕනනම් බලන්න පුළුවන්. ඇයි මේ වගේ කියන්නේ හිතනවා නෙමෙයි සිතුවිල්ලක් ආවට පස්සේ දිගින් දිගට ඒ ඔස්සේ හිතනවා නෙමෙයි නිකන් තේරුම් ගන්නවා මේ ආපු සිතුවිල්ල මම මේ ඉස්සරහා කරන්න තියෙන වැඩක් අල්ලගෙන ආපු හිතුවිල්ලක්ද. එහෙම නැත්නම් අතීතයේ වෙච්ච මොනා හරි දෙයක් ඔස්සේ වෙච්ච සිතුවිල්ලක්ද. ඒ වගේ පොඩ්ඩක් නිකන් ඒකේ හේතුව පොඩ්ඩක් හොයාගන්න විදිහට බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක ටිකක් කරදරකාරී වගේ තේරෙනවා නම් මේ ආපු සිතුවිල්ල අපි පෝෂණය නොකරන නිසා යාම යනවා. ගියාට පස්සේ දැන් මේක මේ ඉතින් ආවා ඇවිල්ලා වෙලා ඉන්නේ නැතුව ගියා නම් එතන තියෙන අනිත්‍ය ස්වභාවයක්නේ. ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. ඊළඟට ඔය විදිහට නිකම්ම නිකන් සුළුවෙන්ම නිකන් අනිත්‍ය ස්වභාවය දැක ගන්නත් පුළුවන්. දැන් මේවා ආවා මම අනුග්‍රහ කළේ නෑ මම මේවට ඔය බව ඔස්සේ කතාවක් ගොතාගෙන ගියේ නෑ. ඉතින් එයා ආවා යාම පොඩ්ඩක් දඟලලා යාම ගියා. ඉතින් ඒ විදිහට පොඩ පොඩ හැම මේ එන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි අපි අපේ මේ අවස්ථාවේදී සමාධියකින් හිත එකඟ වුණාට අපේ හිත ඇතුලේ යම් යම් මේ කියන්නේ කෙලෙස් සහගත බවක් තියෙනවා. ඒ කෙලෙස් සහගත බව ටිකක් ඇවිස්සලා මතුවෙන්න දෙන්න වෙනවා. නැත්නම් අපි හුඟක් සමාධියකින් මේවා ඔක්කොම යටපත් කරගෙන හිටියොත් එහෙම අරව පැත්තකවත් එන්නේ නැහැ. අපිට හිතෙන්නේ ඔන්න දැන් ඔක්කොම ඉවරයි කියලා. එහෙම නෙමෙයි. ඒ හින්දා අපි පොඩ්ඩක් ඒකයි මම කිව්වා අර පොඩ්ඩක් හිතට නිදහසක් දෙන්න. හුඟා තදට ගිහිලා මේ සමාධියකට යන්න දෙන්න එපා. මැද හරියේදී පොඩ්ඩක් හිත නිකන් නිදහස් කරලා දාන්න. ඔහේ අනාතක යන්න දෙන්න. එතකොට බලන්න මොන කොහෙටද යන්නේ. අන්න ඉතින් මම පිටමු දේශයක් එක්ක මොනා හරි දෙයක් ගෙනලා දායි. නැත්නම් රාගයක් එක්ක මොනා හරි දෙයක් ගෙනලා දායි. ඔය වගේ මොනා හරි නැත්නම් තමන්ව අනුන් එක්ක සංසන්දනය කිරීමක් කරයි. ඔය වගේ මොනා මොනා හරි දේවල් ටිකක් එයා උස්සලා දෙනවා. අන්න ඒවත් එක්ක දැන් පොඩ්ඩක් හැසිරෙන්න ඕනේ. ඒවත් එක්ක නිරීක්ෂණය කරන්න ඕනේ මේවා කොහොමද කොමාව පොළඹවන්න හදන්නේ. මාව නිකන් කතාවකට අල්ල ගන්න හදන්නේ කොහොමද? අන්න ඒ වගේ දෙයක් ඔස්සේ යන්න වෙනවා. පොඩ්ඩක් එහෙම කළා බලලා ආයි පොඩ්ඩක් කියන්නකෝ මේ කියන්නේ ඔය පැත්තෙන් අල්ලගත්තොත් ඊළඟට තව තව දිගට දිගට යන්න පුළුවන් චිත්තානුපස්සනාව ඔස්සේම. හොඳයි. දැනට කියන්නේ මෛත්‍රී භාවනාව බුද්ධානුස්සතිය දැනට වැඩි නොකලත් කමක් නැහැ. දැනට යන්න තියෙන නිකන් මනස සංසිඳවන පැත්තකින්. ඒ කියන්නේ මොකක්වත් උවමනාවෙන් දැන් මානසිකාර කරන්න අවශ්‍ය නැහැ. මානසිකාර කරනවා කියන්නේ තේරෙනවනේ මේක අපි එක එක හිත හිතා දැන් මානසිකාරයක් කියලා කියන්නේ අපි ගත්ත මොනාහරි විෂයක් ඔස්සේ අපි හිතනවා. උවමනාවෙන් මේ ඔස්සේ හිත හිතා හිත හිතා යනවා. ඒකත් ක්‍රමයක් තමයි. නමුත් මේ අවස්ථාවේදී ඒක ගැලපෙන්නේ මේ අවස්ථාවේදී ඕනේ හිත පුළුවන් තරම් නිස්කලංක කරන්න. හිත පුළුවන් තරම් විවේක කරන්න. ඒ විවේක කරපු අවස්ථාවේදීත් ඒත් එනවා. ඒත් මුකුත් නෑවිත් ඉන්නේ ඒත් මොනා හරි එනවා. ඒ අන්න ඒ එන්නේ මොනවද කියලා අන්න තේරුම් ගන්නවා. ඒ එන්න ඒ එන්න දිදි ඔන්න සුද්ධ වෙන්න ඕනේ. ඒ එන්න දිදි සුද්ධ කරනවා. මෙහෙම කළා බලමුකෝ ටිකක්. හොඳයි හොඳයි. එරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී එක් පයක් පොළවේ වදින අවස්ථාවට සිත යොදවමි. නැවත අනෙක් පය ස්පර්ශ වන මොහොතට සිත යොදවමි. මෙම පාද ස්පර්ශ වන අතරතුර කාලයේදී සිත තිබෙන්නේ කොහිදැයි නොදැනිමි. සෙමින් සක්මන් කිරීමෙන් මෙම අතරතුර කාලය වැඩි කිරීම වැදගත්ද? කරුණාවෙන් පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සෙමින් සක්මන් කිරීමෙන් මෙම කාලය වැඩි කිරීම හොඳද කියලා අහන්නේ නේද? එහෙමයි ස්වාමීනි. වැඩගත් කියලා. ඔව්. ඒ කියන්නේ මේ අවස්ථාවේදී අපි හෙමින් සක්මන් කළත් සාමාන්‍ය වේගෙන් සක්මන් කළත් ඇත්තටම හිත අරමුණකින් තොරව පවතිනවා නම් ඒ තරම් ලොකු හානියක් වෙන්නේ නැහැ. හැබැයි ටික ටික ටික ඔව් ඒ ප්‍රශ්නයක් නැහැ. මේ සාමාන්‍ය වේගෙන් ගියත් හිත අර වගේ සැහැල්ලුවෙන් ඉන්නවා නම් ඒත් ඉන්නවා. මේක ආ හිමීම ගියා කියලා ලොකු ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් හිමින් යන්නේ හුඟක් විස්තර බලන බලනවා නම් අර ඒ විස්තර හොඳින් දැක ගන්න හොඳින් ග්‍රහණය කර ගන්න ලං වෙලා නිරීක්ෂණය කරන්න ඉක්මනට ගියොත් එහෙම ටිකක් අමාරු ගතියක් දැනෙනවා. ඒ නිසා ස්වාභාවිකවම සක්මන ටිකක් හිමින් සිද්ධ වෙනවා. ඒක උවම ඒ කියන්නේ අපි බලෙන් නවත්තන්න අවශ්‍ය නැහැ. බලෙන් අඩාල වේගෙ අඩු වේගකින් යන්න අවශ්‍ය නැහැ. නමුත් අපි හොඳට මේ එකක් එකක් ගාන නිරීක්ෂණය කරනකොට සක්ම ඉබේටම හිමින් වෙනවා. නමුත් ඊට පස්සේ කාලයක් ගිහිල්ලා ඉවරලා ඒවා නැතර වෙලා නිකන් දැන් හිත අරමුණක් ඇසුරු නොකර වගේ ඉන්න තත්ත්වයක් තියෙනවා නම් ඒක මේ වේගයට ඒ තරම් බලපෑමක් නැහැ. කාගෙද දන්නේ ප්‍රශ්නේ. මේ මහත්තයා දැන් විස්තර පොඩ්ඩක් මෙතෙන්ට ආවනම් හොඳයි. ඊයේත් මම හිතේ කතා කළා නේද සම්බන්ධයෙන්. ඔව්. මම මේ ප්‍රශ්නෙන් බලාපොරොත්තු වෙන ස්වාමීන් වහන්සේ දැන් පාද ස්පර්ශ වෙන මොහොතයි අපි මම කල්පනා කරේ ඒතකොට කොහොමද රළු ගතියක් ලැබෙන දැනෙනවද සියුම් ගතියක් දැනෙනවද ඒ වගේ එතකොට ඊළඟ පාදයට පාය ස්පර්ශ කරනකොටත් මම ඒකම මෙනෙහි කරා ඒ කියන්නේ දැනගත්තා දැනගත්තා ඒ දෙක අතර කාලෙදී හිතුවිලි වලට යනවද? නෑ මොකක්වත් නෑ. මොකක්වත් නෑ. නමුත් මට මම මේ ප්‍රශ්නෙන් ඇහුවේ ඒ අතර කාලෙදී සිත කොහෙද පවතින්නේ කියලා ස්වාමීන් වහන්සේ. ඒක වැදගත් ඇත්තටම. ඔව්. නෑ ඒක දැනට එච්චරම හිතන්න ඕනේ නෑ. හිතට හිත අර වැඩි ලොකු අරමුණක් නොගෙන විවේකීව ඉන්නවනම් ඒ තරමට හොඳයි. වරදක් නෑ. දැන් මේ කියන්නේ එක එක පැති වලින් ඔතෙන්දී කියන්නේ අපේ හිත වර්ධනය වෙනවා කියලා කියන්න පුළුවන්. දැන් අරමුණක් ඇසුරු කරගෙන අරමුණේ විවිධාකාර දේවල් දකිමින් විවිධාකාර තොරතුරු දකිමින් එක පැත්තක් ශක්තිමත් වෙනවා. ඊළඟට ආයි ඔන්න අනිත් අනිත් කකුලේදී ඔන්න ඒ දේ දකිමින් ඒ පැත්තේ ශක්තිමත් වෙනවා. ඉතින් එක අරමුණක තිබිලා ඊළඟ අරමුණට පනිද්දී හිත පිට ගියොත් ඒ කියන්නේ තාම මේක මෙල්ලලා නැහැ. දැන් මේ පිට යන්නෙත් නැතුව එයා මේ අතරතුර කාලයේදී නිකන් සංසුන්ව ඉන්නවා නම් ඒ තරමට වරදකුත් නැහැ. ඊට පස්සේ කියන්නේ සංසුම් මනසක් තියෙනවා. ඒ සංසුම් මනසේ දකුණු පාදයේ දේවල් බලන්න වුණාම එතන බලනවා. ආයි වම් පාදයේ බලන්න වුණාම වම් පාදයේ බලනවා. ආයි දකුණු පාදයේ බලන්න වුණාම ආයි දකුණ බලනවා. ආයි වම් පාදයේ බලනවා. ඔහොම යන්න කිසිම වරදක් නැහැ. ආයි මේකේ කියන්නේ ආයි හෙමින් ගිහිල්ලා මේ කාලපරතරය එහෙම වර්ධනය කරන්න අවශ්‍ය නැහැ. මේක කියන්නේ ඇත්තටම මේ කාලය මේ මැද්දේ තියෙන කාලය මේ මේ අරමුණු වලින් හිත ඉබේටම අයින් වෙලා වර්ධනය වෙවි. නැතුව මේ අපි ඒ කියන්නේ ඒක පුළුවන් තරම් හිමින් ගිහිල්ලා නතර කරලා මේ අතර තියෙන ગેප් එක වැඩි කරලා වැඩක් නැහැ. එහෙම නෙමෙයි මේක නැවත නැවත අරමුණේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලාම ඒකෙන් හිත එන්න ඕනේ එළියට. ඒක හිත විසින්ම මේක වෙන්න දෙන්න ඕනේ. අපිට වෙන උපක්‍රම කළා මේක වර්ධනය කරන එක එච්චරම හරි නැහැ. ඒ වෙනුවට හිත විසින්ම මේකේ නැවත නැවත මේ වෙනස් වෙන ස්වභාවය දැකලා ඒ දැකීම හරහා හිතේ සිද්ධ වෙනවා පරිවර්තනයක්. ඒක මේ අපි කරන දෙයක් නෙමෙයි. ඒක මේ බුදුහාඳුර කියන්නේත් ඒකයි මේ මේක මේ නිකන් මේ හේතුඵල න්‍යායක් මෙතන තියෙන්නේ. නැතුව මේ මොකක්වත් මේ ආරෝපණය කිරීමක් නෙමෙයි. මේ වැඩේ කරගෙන යනකොට මේ හිත හිත කියන දේ හේතුඵල දහමක් අනුව ක්‍රියාත්මක වෙන දෙයක්. අපි මේ විදිහට කරනකොට අන්න එයා ඒ විදිහට හැසිරෙනවා. බුදුහාඳුරු ඉතින් අර පාර පෙන්නලා තියෙනවා. ඉතින් අපි ඒ ඒ පාරේ ලස්සන්ට කාය අනුපස්සනාවක යෙදෙනකොට අනු බුදුහාඳුරු කරනවා කායේ කායानुපස්සේ විහෙරතු චිත්තං විරාජේති. මේ කයේ කයානුව බලමින් ඉන්නකොට අන්න අරමුණු වලින් හිත නිකන් ආපස්සට එනවා. හිත කලින් තරම් අරමුණේ වැඩි සතුටු වීමක් අරමුණට බැහැ ගැනීමක් ග්‍රහණය කිරීමක් වෙනුවට අරමුණෙන් නිකන් එයා පොඩ්ඩක් එළියට එන්න වගේ එළියට වීමක් ස්වාභාවික සිද්ධ වෙනවා. ඒ විදිහට ස්වාභාවිකව එන්න සිද්ධ වෙන එක වෙන දේ තමයි ස්වාභාවිකව එන්න ඉඩ හරින එක තමයි හොඳම ක්‍රමය. හොඳම සෞඛ්‍ය සම්පන්න ක්‍රමය. එඳා දැනට මේ විදිහට බලාගෙන යන්න දන්නේම නැතුව වැඩේ සිද්ධ වෙයි. හොඳයි හොඳයි. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ රාත්‍රී පැයක් පමණ ආනාපාන භාවනාව කළා. වෙනදා මෙන් භාවනාවේදී දැනෙන විවිධ දැනීම් කිසිවක් නැහැ. උදාහරණ ලෙස මුහුණේ සතුන් දුවනවා වැනි දේ. විවිධ රූප පෙනීම්, ඉදිකටු අනිනවා වැනි දේ. වේදනා ආදී දේවල් නැහැ. කය නොදෙනී ගියා. මුහුණ ඉදිරියේම බල්බ් එකක් දාලා වගේ එළියක් දැනුණා. භාවනාවේදී දැනෙන අරමුණු නැති නිසා ආලෝකය නිසාත් සැහැල්ලුවක් හා ප්‍රීතියක් දැනුණා. ඒත් සිතුවිලි අධික ලෙස එන්න පටන් ගත්තා. ඒ සිතුවිලි තිබුණු සැහැල්ලුව නැති කළා. නිතරම මා නැවත නැවත අරමුණ සිහිපත් කළා. සිතුවිලි අඩු කර ගැනීමට එදිනෙදා භාවිතා කළ හැකි භාවනාවක් තිබේද? මේ දුර්වල తත්වය අඩු කර ගැනීමට කල යුත්තේ කුමක්ද යන්න ගැන උපදෙස් ලබා දෙන ලෙස ඊතා කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිරෝගී බව ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් මහවහා චතුරාර්ය සත්‍යයම අවබෝධ වේවා. ඒ අන්තිම වාක්‍ය නොකියවත් කවන්නේ <laughs> හරි. මේ කාගෙද දන්නේ මේ ප්‍රශ්නේ? දැන් මේ කද්ද මෙතන මම අහන්න ගියේ. දැන් මේක කරගෙන යනකොට ම්ම් දැන් අන්තිමට වාක්‍යයක් කියලා තුනම මේකේ මේ ආ නැහැ. අර බල්බයක් පත් වුණා වගේ වුණයි කියලා තියුනේ. දැන් ඒක හැම හැම වාරයක් පාසම වෙනවද? ඔව් හැම වාරයක් පාසම වෙනවා. හොඳයි. බල්බයක් වෙනවා. බල්බයක් يعني දැන් ටිකක් වෙලා ආනාපාන සතිය වගේ ඉන්නවා ඉන්නවා ඔන්න ඉස්සරහා බල්බයක් පත් වෙනවා. හොඳයි. එතකොට <laughs> හොඳයි මේ මේ කරන් බල්බයක් නෙවෙයි නේද? හොඳයි. හොඳයි. හොඳයි. එතකොට මේ දැන් ඔහොම කරගෙන යද්දි දැන් මේක දැන් يعني පොඩි වෙලාවකින් දැන් ඔන්න එනවා. ආවහම දැන් එහෙමනම් يعني හිමීට ඒක බලන්න ගන්න වෙනවා. ඒ කියන්නේ එතෙන්ට අරමුණට මාරු කරන්න ඕනේ. ඒකයි හිත විසිරලා තියෙන්නේ. දැන් අපි ආනාපානෙත් එක්ක දැන් ගිහිල්ලා ඇති. දැන් මෙතෙන්ට යන්න වෙනවා. ඒ නිසා මේ දැන් මේක හොඳ දැන් ඉස්සලා ආනාපානෙත් එක්ක යන්න. ගියාට පස්සේ ඔන්න දැන් ඔන්න බල්බේපත් වුණා. හරිද? බල්බේපත් වුණාට පස්සේ බලන්න හිමීට මේ පත් වෙච්ච එක දිහා බලන්න පුළුවන්. දැන් ඒකේ මුකුත් වෙන දේවල් හොයන්න එපා. මේකේ නිකන් මැද්ද හරියේ මැද්ද හරිය අවධානය යොමු කරගන්න. අවධානය යොමු කරගෙන දැන් එතකොට අරමුණ වෙන්නේ ආනාපානය නෙමෙයි මේක. එළිය. එළිය නිකන් ඔහෙ බලන් ඉන්නවා. මුකුත් කරන්න එපා. පොඩ්ඩක් ඔහෙ බලන් ඉන්න, සැහැල්ලුවෙන් ඉන්න. ඊට වඩා කියන්න ගියොත් මොනා කරයිද දන්නේ නැහැ. ඔහොම නිකන් සැහැල්ලුවෙන් බලන් ඉන්න. චෝට්ටක් බලන් ඉන්න, දන්නේම නැතුව වෙන්න ඕන දෙයක් වෙයි. නිකන් අත්හැරලා දාලා වගේ බොහොම සැහැල්ලුවෙන්. හැබැයි ටිකක් වෙලා යයි. මුකුත් ඒ කියන්නේ තමහලාට මේක දීප්තිමත් වෙලා වේවි. ඉතින් ලොකුවට බයක් මොකක් හිතන්න නැතුව ඔහේ නිකන් බොහොම සැහැල්ලුවෙන් ඒක දිහා බලාගෙන ඉන්න අර අපි මේ අරමුණට යන්නේ නැතුව දැන් මෙතන හොඳට මේ සියුම් වෙච්ච අරමුණට යන්නේ නැතුව ආනාපානෙත් එක්කම හිටියොත් ආයි හිත විසිරෙනවා. දැන් හිත ඉන්නේ ඊට වඩා මේ සියුම් මට්ටමක. ඒ සියුම් මට්ටමේ අරමුණ වශයෙන් මේ ආලෝකේ ගන්න ඕනේ. මේ ආලෝකයේ ආලෝකයේ ගන්න ඒක ආනාපානය වගේ හෙල වෙන අරමුණක් නෙමෙයි දැන්. දැන් මේ තියෙන්නේ බොහොම නිශ්චල ස්වාභාවික නැත්තම් නිශ්චල මේ එක ඒකාකාරී අරමුණක්. ඒ අරමුණ දිහා නිකන් බොහොම සැහැල්ලුවෙන් බලන් ඉන්න එක විතරයි තියෙන්නේ. හොඳයි. ඔහොම කියලා බලමුකෝ මොකද වෙන්නේ කියලා නේද? හොඳයි. නෑ ඒක ඉන්නේ නෑ. දැන් මේකට ගාන්ට ආවනම් සිතුවිලි එන්නේ නෑ. ඊට පස්සේ මේකේ මේකෙන් කියන්නේ ඇත්තම සමත පැත්තෙන් යන්නේ වරදක් නෑ. පොඩ්ඩක් මේකේ ගිහිල්ලා සමාධි යක් අත්දකින්න පුළුවන්. ඒ සමාධිය පස්සේ ගන්න පුළුවන් විපස්සනාවට හරව ගන්න පුළුවන්. හොඳයි. ඔහොම පොඩ්ඩක් කරලා බලමු. හොඳයි. හොඳයි. හොඳයි. ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නේ. ඔව්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම භාවනා වඩන විට හුස්ම රැල්ල සියුම් වී මහා හිස් බවක් විටින් විට දැනුණා. ඉන්පසුව නැවත ආනාපාන සතිය වඩමින් සිටින විට මා ඉදිරිපිට පණුවන් නලියන වාසේ දර්ශනයක් පහළ විය. මට මේ தත්ත්වේ පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඉදිරියේ පණුව නලිනවා. එහෙමද? ද නැත්තම් කියන්නේ කයට යදුවාම එතන නලියන ස්වභාවයක්ද ආවේ. මේ කාගෙද දන්නේ නැහැ. අයිතිකාරයෙක් නැද්ද? ආ කවන්නේ මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉස්සරහා ওই වගේ දර්ශනයක් එනකොට ඊට වඩා වටිනවා කය يعني සාමාන්‍යයෙන් කම්පන ස්වභාවයක්, සැලවෙන ස්වභාවයක් ඉස්සරහා දැකීමට වඩා ආභ්‍යන්තරයේ දැකීම තමයි හොඳ. ඒ නිසා මේ ඉදිරිපත් කරපු කෙනා බලන්න තමන්ගේ අවධානය දැන් ආනාපාන සතිය කියලා කියලා තියනවද? තියනවනේ. හරි. ආනාපාන සතිය වඩමින් සිටින විට මා ඉදිරිපිට පණුවන් නලියන වාසේ දර්ශනයක් පහළ විය. මේ දැනට ඒ කියන්නේ ওই දර්ශනේ මේ අයින් කළා දාන්න දැනට ඔය ඔස්සේ යන්න එපා. ඒ වෙනුවට ආනාපානෙත් එක්කම ඉඳලා ආනාපානෙ හුඟක් සියුම් වුණොත් ඒ සියුම් தත්ත්වය පවත්වන්න පුළුවන් නම් කයට යොදන්න. කයේ කයේ දැනීම් ස්වභාවයකට යන්න. කයේ දැනීම් ස්වභාවයේත් ඔය වගේ යමක් තේරෙනවා නම් ඒක එක හිටියට වරදක් නැහැ. මේ ඇහැ ඉදිරි පිට පේන දර්ශන ඇත්තරම ඒ තරම් සුදුසු නෑ. ඒ ඒව ඔස්සේ යද්දී මුලා වෙන්න ඉඩ තියෙනවා. හොඳයි. අද අපේ ප්‍රශ්න අවසానයි. හොඳයි අන්න එක්කෙනෙක් ඉන්නවා. හොඳයි. පෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මට ලියන්න මේවා දැන් නැති ස්වාමින් වහන්සේ මට ඊයේ මේ කමටහන් වார்த்தාවටම සම්බන්ධව ප්‍රශ්නයක් ආවේ. ඔව්. ඒ නිසා ඔබ වහන්සේගෙන් හාලම දැනගන්නම් කියලා මට හිතුණා ඒක හොඳයි කියලා. ඔව්. ස්වාමීන් වහන්සේ මගේ ඊයේ කමටහන් වார்த்தාව ඔබ වහන්සේට මතක් කිරීම පිණිස සාරාංශය මම කියන්නම්. පරයන්ක භාවනාව මගේ මූලික කමටහන ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන එක. ඔව්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මගේ සිත කයෙම පිහිටනවා. කයේ කම්පන සියුම් කම්පන චංචල දැනෙනවා. හැබැයි ඒ නැති වෙලාවටත් කයෙම හිත පිහිටනවා. සිතවිලි එනවා. සිතවිලි වලට සුඛ වේදනා ඒවා ටිකක් එහෙම දැනෙනවා. තරහසිත, ලෝභසිත දකින්නවා ඒවා. එතකොට සිතවිලි බොඳ වෙලා යනවා. ඊට පස්සේ සිත මේ එක තැනකට ගිහිල්ලා අර ඒක පාස් වෙලා ඊට පස්සේ සිත කොහෙද ගියේ කියලා එක පාරටම උනා පරයන්ක දෙකක විතර වගේ. ඔව්. ඒක කියන්නේ දැන් සිතුවිලි බලබලා ඉඳද්දී ඒක ඉවරුණාට පස්සේද උනේ? නැත්තම් වේදනාවක් දිහා බල බල ඉඳද්දී ඒක ඉවරුණාට පස්සේද උනේ? එහෙමම කියන්න මට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි මට නිින්ද ගියෙත් නැහැ. ඊට පස්සේ මගේ හිත නිස්කලංකයි. ආයෙම මගේ කයටමයි එන්නේ. ඊට පස්සේ හිත කොහෙද ගියේ කියලා හිතලා ආ කියන්නේ තක්කු මුක්කු වෙන්නේ නැහැ ස්වාමින් වහන්සේ. හොඳයි. මේ කියන්නේ මුකුත් නොදැනෙන ස්වභාවයක් තිබුණා. ඊට පස්සේ දැනෙන්න ගන්න ටිකක් වෙලා ගිහිල්ලා කයට ආවට පස්සේ. එහෙම කිව්වොත් හරි. හොඳයි. හොඳයි. ඔව්. ඒක ඉස්සෙල්ලත් වෙලා තියෙනවා ස්වාමින් වහන්සේ. ඔව්. ඊට පස්සේ සක්මන් භාවනාව දකුණ මම කියලා මේ ගිහිල්ලා ඒකේ ගති ලක්ෂණ බලලා ස්වාමින් වහන්සේ ඊට පස්සේ මට ගොඩක් අර සංඥාවල් විවිධ විදිහට එන්න පටන් ගත්තා. පිට මිනිස්සෙක් මේ ඇවිදිනවා වගේ කියන්නේ බයිසිකලයක් පදිනවා වගේ ඒ වගේ විවිධ විදිහට දැනුනි. ඔව්. ඊට පස්සේ අද ස්වාමීන් වහන්සේ පුදුම කම්මැලිකමක් තියෙන්නේ භාවනාවට. ඊට පස්සේ මම ඒ වුණාට කම්මැලිකමට මම ඉඩ දෙන්නේ නැතුව මම භාවනා කරන සක්මන් භාවනාව කරා දකුණ වම කියලා යනවා. ඒ ඊට අමතරව මේ පයේම කර්මේ පිහිටනවා සිට ඒක මේ ඒ අවස්ථා තුනම ඒ කියන්නේ සවනවා යවනවා තබනවා ඒකෙත් සිත පිහිටනවා. ඔව්. ඒ කියන්නේ මෙනෙහි කිරීමක් කරන්නේ මේ ක්‍රියාවලිය දැක ගන්නවා. මෙනෙහි කරන් වෙනදට වැඩි ටිකක් මේ මුලදී මෙනෙහි කරන්න උනා සිද්ධ වුණා. වෙනදට බොහොම විගසින්ම සිත එකලස් වෙනවා. ඔව්. ඊට පස්සේ මේ එතෙන්දි එච්චරයි ඒක ඒ වුණාට මට ඉතින් ඒ හරි කම්මැලි වගේ ස්වාමීන් වහන්සේ පරියන්කේදී නම් හිත පුලා පනිනවා හිත පිහිටන්නේ නැහැ ඊට පස්සේ මම මේක මේ වගේ අවස්ථාවල් මේ පළවෙනි සැරේ නෙමෙයි වුණේ ඔය වගේ දේවල් මට කීපවතාවක්ම වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ මං හිතුවා එතකොට මං කරන්නේ ටිකක් හිත වීරිය කරගෙන භාවනාව කරනවා එතකොට හිත ටික දුරකට යන්න පුළුවන් දිගටව යන්න බෑ ටිකක් වැඩියෙන් වීරිය කරොත් හිත විසිරෙනවා මානසිකව හරිම වෙහෙස කරයි ස්වාමීන් වහන්සේ මම ඒක කරන්නේ ඒක නොකළ යුතු දෙයක් නොකළ යුතු දෙයක් ඊට පස්සේ දැන් පරියන්කේදී දැන් ස්වාමීන් වහන්සේ මේ සමූහ පරියන්කේදී විතරක් විනාඩි 45කට විතර පස්සේ තමයි සිත මට ඇවිල්ලා මගේ අර ඉඳගෙන ඉන්න ස්පර්ශ කරන තැන තැම්පත් වුණා Uh-huh. මේ අතරේ ස්වාමීන් වහන්සේ හරියට සිතවිලි එනවා. සිතවිලි හරීම සංවේදී සිතවිලි එන්නේ. බුල්ඩෝස කරලා දානවා වගේ ස්වාමීන් වහන්සේ. ගොඩක් උදාහරණයක් කෙලවරක් නැතුව එනවද? එක ළඟ ළඟ ළඟ හුඟක් එනවද? එහෙමත් නෙමෙයි ස්වාමීන් වහන්සේ හරීම සංවේදී. දැන් උදාහරණයකට මම කියන්නම් ඔබ වහන්සේට මට සිතට ආව එක අපේ අම්මා ගැන අපේ අම්මට අවුරුදු 90යි මයගාව ඉන්නේ ස්වාමීන් වහන්සේ. ඉතින් අර හරියට කඳුළු කෙරෙන සිතවිලි එනවා ස්වාමීන් වහන්සේ. ඉතින් මම ඒ වෙලාවට හරි අමාරු වෙයි. ඉතින් ඒ වුණාට මම භාවනා කරන්නේ නැතුව එතකොට සක්මන් භාවනාවට <laughs> හරි හරි යනවා. හැබැයි ඔය ටික ඉන්න දෙන්න වෙනවා. ඒ කියන්නේ ඔය ඒ කියන්නේ ඔය නිකන් සුද්ධ වීමක් වෙන්නේ දැන්. හැබැයි ඒ කියන්නේ ඔහොම ඒක වැඩි මේ විශ්ලේෂණය කරන්න යන්න එපා. මේකේ මොනවාද අන්තර්ගතය කියලා බලන්න යන්න එපා. ඒ ඔක්කොම ටික එන්න දෙන්න. ඒ කියන්නේ ටිකක් පොඩ්ඩක් රළුයි හරිය. ඒ වුණාට එන්න එන්න දීලම සුද්ධ කරන්න ඕනේ. ඒ හින්දා දැන් අර විදිහට හිත හිත විවේකයෙන් යන්න ආනාපාන සතිය කරනවා පොඩ්ඩක් විවේකීව. දැන් අර වගේ දැඩි වීරයෙන් කරන්නත් එපා. දැඩි වීරයෙන් කරන්නම එපා. සැහැල්ලුවෙන්ම කරන්න. හැබැයි සැහැල්ලුවෙන් කළා හිත පොඩ්ඩක් නිකන් නිදහස් වුණාට පස්සේ අපි තුමු සිතුවිලි මොනහත් ලොකුවට ආවේ නැහැ. නැත්තම් ආපු එකක් නැති වුණා. ඊට පස්සේ අන්න අර වල ටික මතක් වෙනවා. මතක් වෙනවා. හරි මේ ඔක්කොම සිතුවිලි ටික එන්න ගන්නවා. ඒ ටිකට එන්න දෙන්නම වෙනවා. ඒක යටපත් කරන්න එපා. යටපත් කරන්න එපා. ඒ ඒ ටික එන්න දෙන්න. පොඩ්ඩක් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. ඒ කියන්නේ ඔව්. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අර ලිස්සන ගහේ යන මිනිස්සු වගේ ආයේ මුලින් ඉඳන්ම පටන් ගන්නවා ගත්තා ඉතිල්ලත් ඒ විදිහටමද කරන්න ඕනි ස්වාමීන් වහන්සේ. ඒ විදිහටම යන්න වෙන්නේ. ඒ කියන්නේ මේ ටික මේ කියන්නේ දැන් අර තමන්ගේ කියන්නේ දැඩිව තියෙන කියන්නේ බැඳීම් ටිකනේ ඔය තියෙන්නේ. ඒ ටික මේ මේ විදිහට ඇවිල්ලා සුද්ධ කරන්න වෙනවා. ඒවා යටපත් කළ බෑ දැන්. මේ දැන් කෙලින්ම විපස්සනාවේ කියන්නේ අපි කියන්නේ සුද්ධියක් කියලා කියන්නේ. නැත්තම් මේ මොකද්ද කියන්නේ? පිරිසුදු වීමක් වගේ තැනක් තමයි දැන් දැන් වෙන්නේ. අය මොකද්ද? කැතැසිස් කියලා කියන්නේ. අන්න එහෙම සිද්ධියක් දිනේ දැන්. මේක මේ එනවා ඒක හේම අතල දානවා. මේක ගැන වැඩිය මේ අම්මය අනේ මොනවා වෙලාද දන්නේ අය අද කෑවද දන්නෙත් නෑ අය හිතන්න ගියොත් ඔන්න ප්‍රපංචයට ගියා. ඉතින් එහෙම යන්න දෙන්නත් එපා. මේ ආපු ටික විතරක්. ආපු ටික විතරක් එයාම දැන් ස්වාභාවිකව නිකන් උඩට ගහලා තියෙන්නේ දැන්. ඒ උඩට ගහපු එක එහෙම අර තමන් තුල පුළුවන් තරම් මධ්‍යස්ත බවක් තියාගන්න. මේකට අහු වෙන්න යන්න එපා. මේකට මේකට මේ හැංගීම් බර වෙන්න යන්න එපා දැන්. හැංගීම් බර වෙන්න යන්න නැතුව මේ දෙහේ මේ දේ දිහා මධ්‍යස්තව දැක ගන්න. මධ්‍යස්තව දැක දැක මේක දැන් අපි තුමු අද ආවා මේ මේ 1000ක් මේ කියන්නේ අපි ශක්තිය වශයෙන් ගත්තොත් අන්න 1000ක් ශක්තිය ආවා. 1000ක් පමණකට ආවා. ඔන්න ඒ ඇවිල්ලා ඉතින් ගියා අද ටිකක් කැළඹීම් සහිතයි. ඔන්න ආයි හෙටත් එනවා. හැබැයි හෙට එන්නේ 900ක ශක්තියෙන්. ඒ ආයෙත් යනවා. ඒත් ඔන්න අනිද්දාටත් ඒ. ඒතකොට 500ක ශක්තියෙන් එන්නේ. ඉතින් ඔහොම ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා අන්තිමට Tamanට කියන්නේ මේ දරා ගන්න පුළුවන් මට්ටමින් දරන්න දෙයක්වත් නැහැ සාමාන්‍ය මට්ටමක් බවට පත් වෙනවා. ආයි වාඩි වෙනවා නිකන් ටිකක් එනවා. අම්මා ගැනම වෙන්නත් පුළුවන් නැත්නම් වෙන මොනවා හරි සංවේදී දෙයක් වෙන්න පුළුවන්. ඒ එනවා තමන්ට ඊට පස්සේ හානියක් නැහැ. දැන් මේ ඒක පටන් අරන් තියෙන්නේ. මුලදී පොඩ්ඩක් රළුයි හැබැයි ඔක වෙන්න දෙන්න ඕනේ. එහෙනම් මේ ගණන් ගන්න එපා. මේක ගියාට පස්සේ නිකන් අර දැන් අපි වමනේ කරාම ලොකු සහනයක් දැනෙනවා හැබැයි වමනේ වෙන අවස්ථාවේදී හරිම අමාරුයිනේ. නිකන් කඳුළු ඇවිල්ලා හරිම අමාරුයි. අන්න ඒ වගේ තත්ත්වයක් මෙතන තියෙන්නේ. මේක එන්න දෙන්නම ඕනේ. එන්න දීලා අතහැරලා දාන්න ගියාට පස්සේ ලොකු සහනයකින් නිකන් ඉන්න ඊළඟට. ආයෙත් ලොකුවට මේ ආනාපාන සතියට දාන්න මොකක්වත් ඕනේ ඒක ගියාට පස්සේ ආයෙ නිකන් බොහොම සංසිඳීමෙන් ඉන්න. මුකුත් මේ කියන්නේ දැන් හිතට කරදර කරන්න යන්න එපා. වැඩි දැඩි වීරයක් කරන්නම එපා. සාමාන්‍ය දේ හැබැයි කම්මැලි කම ආවට පස්සේ නොකර ඉන්නත් එපා. දැන් කම්මැලි කම කියන එක මේකේ ලක්ෂණයක්. නිබ්බිදාව කියලා කියන ඒ කියන්නේ අත්හැරීමේ එහෙම නැත්නම් එපා වීමේ ලක්ෂණයක් තමයි කම්මැලිකම වෙන්නේ. ඒක අපිට දැනෙන්නේ කම්මැලිකමක් කියලා. නමුත් ඇත්ත වශයෙන්ම මේ අරමුණු කෙරෙහි උදාසීන බවක් අරමුණු කෙරෙහි නිකන් අර කලින් වගේ හිතේ නිකන් ප්‍රියමනාප බවක් නෑ දැන්. ඒක අපිට දැනෙන්නේ නිකන් ඔක්කොම නිකන් අර හොදපාලු වෙලා වගේ නිකන් නාය ගිහිල්ලා වගේ නිකන් අර තිබිච්ච ගෙවල් දොරවල් මුකුත් නැහැ නිකන් ඔහේ නිකන් පස් ටික විතරයි. අන්න ඒ වගේ තමයි දැන් දැනෙන්නේ. ඉතින් එතකොට කම්මැලි. ඉතින් මේක තේරුම් ගන්න මේ නිබ්බිදාව. ඒක ප්‍රඥාව පැත්තෙන් දා ගන්න ඕනේ. ඒක තේරුම් ගන්න ඕනේ මේ يعني අරමුණු අරමුණු ඇසුරු කරනකොට අරමුණු වල තියෙන විචිත්‍රත්වය. අරමුණු අරමුණු වල ඇතුළට බහින්න නැතුව අරමුණු නිකන් මතු පිටින් දකිනකොට ඒ විචිත්‍රත්වය හිතට එන්නේ නැහැ. ඒ නිසා ඒකේ එන්නේ නිකන් ඔහේ නිකන් කම්මැලි ස්වභාවයක්. ඒක කිසි වරදක් නැහැ. ඒ ඒ හරහා යන්නම ඕනේ. හින්දා ඒක තේරුම් ගන්න මේ යන යන හරිය ගැන නුවණින් තේරුම් අරගෙන මේ කම්මැලි කමාවට භවනා නොකර ඉන්නේ නැතුව භවනාව දිගට කරගෙන යන්න කම්මැලිකම ඒවි හැබැයි. ඒක වළක්වන්න බෑ. පස්සේ හැබැයි ඒවත් ඉතින් නිකන් ඔපමට්ටම් වෙලා, ඒ කියන්නේ ගානට සමතලා වෙලා යනවා. දැන් මේ මේ හරිය පොඩ්ඩක් අර බුල්ඩොස් වෙලා තමයි යන්නේ. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. ඔව්. ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය භාවනා කරද්දී එන වේදනාව ඒ වේදනාව එනවා මේ ආස්වාස් ප්‍රාස්වාසයට වැඩිය ඉහළින්. ඔව්. ඒ වෙලාවට හරි අමාරුයි මේ වේදනානුපස්සනාව අනුව දැන් වේදනාවක් කියලා හිතුවොත් ඒක තව වැඩි වෙනවා ස්වාමීන් වහන්සේ. තාම ඉක්මන් වැඩි. එතෙන්ට යන්න ඉක්මන් වැඩි. තාම හුස්මත් එක්කම තමයි ඉන්න වෙන්නේ. වේදනාව ඒක තමයි. දැන් කොච්චර විතර වෙලා ගියාට පස්සේද වේදනාව එන්නේ? විනාඩි 20ක් විතර යනකොට එනවා. එනවා. එතකොට සක්මනේදී මොකද කරන්නේ? සක්මනේදී නැහැ දැන් එහෙම අර මේ හිතන එක අතහැරලා තියෙන්නේ. හොඳයි. මේ දැන් අර තියෙන පාදයට රළු බව දැනෙනවා එහෙම කියලා. අද දැන් ගොඩක් සැහැල්ලුවෙන් දැනුනේ සක්මන් කරනකොට ලනු පැදුරේදී. ඔව්. සක්මන ඒ විදිහට පැහැල්ලුවෙන් යන්න පුළුවන්. ඔව්. අරකදී විනාඩි 20ක් ගියාට පස්සේ වේදනාව එනවා. ඕක ඉතින් පොඩ්ඩක් කට්ට ගන්න වෙනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. <laughs> මේ ඔහම යන්න පොඩ්ඩක් ඉරියව් වෙනස් කරන්න. ඉරියව් වෙනස් කරලා මග හරව ගන්න. නැතුව මේ වේදනාව බලන්න යන්න තාම සූදානම් නැහැ. ඒ නිසා මේ ආනාපානියෝක්සේ මේ යනවා ටිකක් ඒකෙන් යන්න පුළුවන් උපරිම දොර යන්න. උපරිම දොර ගිහිල්ලා අපිටම වේදනාවක් තියෙනවා ඒ ඒත් ආනාපාන සතිය කරන්න පුළුවන් නම් ඒත් කරන්න. ඊළඟට වේදනාව දැන් මේක මැඩ පවත්වගෙන එනවනම් විතරක් පොඩ්ඩක් ඉරියව්ව මාරු කරන්න. ඉරියව්ව මාරු කළා මේ සතියෙන් කරන්න. ඒක කලබලයට අග්ගාලා නිකන් විසිරවල දාගන්න නැතුව හිමීට ඉරියව්ව මාරු කළා ආයෙත් හුස්ම රැල්ලට එන්න. පුළුවන් නම් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉරියව්ව නිකන් පැත් මේකන් පැත්තකින් පසුබිමින් මාරු කරනවා වගේ පොඩ්ඩක් නිකන් හොරෙන් වගේ මාරු කළා දාන්න. මාරු කළා අර ඉරියව්වේ සහනය නැත්තම් ඉන්න ඉන්න මේ ඉරියව්වේ සහනය ගන්න මේ තාම වේදනාව නිරීක්ෂණය කරන්න යන්න එපා. ඔව්. පපුවේ හිරවීම ගතිය එනකොට ඒක ඒ කියන්නේ අවධානය තියෙන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේද? ඒ උනාට ටික වෙලාවක් කරගෙන යද්දී ඒ පපුවේ හිරගත් මේ එනවා ටිකක්. ඒකට කියන්නේ හුලන්න බැරි තරමට හිරගතියක් නෑ. එහෙම නැහැ. මගහැරලා යයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඕන්නම් හොඳට ටිකක් උණු වතුර ටිකක් වගේ මේ වළඳලා එහෙම පොඩ්ඩක් නිකන් අර يعني ආනාපානයට දැන් ඉන්න ඉරියව්වේ නිකන් මෙහෙම නැවිල්ලක් වෙනවද? එහෙම වෙන්නේ. නැවෙනවද? සමිත හැබැයි මම ආනාපාන සතිය කරන්න අරගෙන ගොඩාක් කල නැහැ. ඔව්. මුලින් මොනවාද කළේ? මුලින් මේ දැන් අවුරුදු 4කට කියන්නේ 3කට ඉස්සර ධාතු මනසිකාරය. ඒ ධාතු මනසිකාරය කළේ හිත හිතාද? කියන්නේ දැන් ඒකට නෑ මානසිකාරය දැන් යවුවා කියන්නේ තැන් වලට යවලා ධාතු විදියට බලලා ඒක මාස අවුරුද්දක් විතර කොහොමද කරා ඒ කියන්නේ ඒක කරන්න කලින් මොකක් මොකන්ද භාවිතා කරේ හිත එකඟ කරගන්න උපක්‍රමයේ හැටියට ආ මෛත්‍රී භාවනාවෙන් හිත එකඟ කරගත්තා එහෙම කිව්වොත් හරියද එහෙමයි එකඟ කරගෙන ඊට පස්සේ එකඟ වෙච්ච හිත කයට යෙදුවද එහෙමද කළේ එහෙමයි එතකොට කයේ දැනෙන දේවල් එක්ක බලන් ඉන්න පුළුවන්ද කයේ දැනෙන දේවල් එක්ක බලන් ඉන්න පුළුවන්කම තිබ්බා. කය නොදැනී ගියා. ඒ වගේ තිබ්බා. ඊට පස්සේ ආපු අර වාතාවරණය වෙනස් වීම අනුව සිතුවිලි ගලාගෙන එම හින්දා අර මනස ව්‍යාකූල වෙච්ච නිසා තමයි මම ආනාපාන සතියට මාරු කරේ. එහෙමම නම් අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන්නේ අර ධාතු මනසිකාර මෛත්‍රී භාවනාව කරලා සිතේ අර ඒකේ සිතුවිලි හිතන්න ඕනේනේ. ඔව්. ඒ නිසා ඒක මට කරන්න අපහසුතාවයක් ආවා. ඔව් ඒ කියන්නේ يعني මෛත්‍රී භාවනාව කළේ කොහොමද? ඒ කියන්නේ දස මේ දස දිසාවට මෛත්‍රිය පැතිරෙන්නේ. ඔව්. එහෙම කළා ඊට පස්සේ නිකන් සම්පූර්ණ සමාධි තත්ත්වයක් ආවා. ආවද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ඒ මුළු ඕනම දිසාවක් ඒ කියන්නේ නිකන් මෙහෙම හිතන්නකෝ නිකන් අපිටම අන්තිමට නිකන් බල්බයක් වගේ මුළු දස මුළු වටපිටාවේ සියලු වීම දෙයටම මෛත්‍රිය නිකන් විහිදුවන්න පුළුවන්ගේ ස්වභාවයක් එහෙමවද? නෑ. එතකොට කොහොමද දස දිසාවට කියලා කිව්වේ කොහොමද? කියන්නේ ඉස්සෙල්ලා නිකන් ඔහේ මේ ඉස්සරහට එහෙම එහෙම කරලා ඒ කරනකොට ඉක්මනට ඇත්තටම හිත සමාධි වුණායි. හොඳයි. දැන් ඒක තමයි. දැන් උනත් කරගන්න පුළුවන්. දැන් දැන් වුණත් ඉතින් මෛත්‍රියෙන් ගිහිල්ලා ඔන්න ඉස්සරහා බින්න ප්‍රදේශයේ සියලු දෙනාටම යහපතක්ම වේවා. හරි නසෝපත් වේවා. හරි මොකක් හරි කියලා එහෙම මෙව කරනවා. ආයි ඔන්න දකුණු දිශාවට කරනවා. ආයි පිටුපසට කරනවා. ආයි වම් පසට කරනවා. ආයි උඩ දිශාවට කරනවා. යටට කරනවා. කළා නිකන් මුළු සම්පූර්ණයෙන්ම නිකන් හිත නිදහස් කරලා දාන්න පුළුවන්. එහෙම කළා ඊට පස්සේ ඒ ඒකඟ බව කයට යොදන්න පුළුවන්. ධාතු මනසිකාරය ධාතු මනසිකාරයට දාන්න පුළුවන්. වරදක් නැහැ. එහෙම. ඕනනම් ඉතින් ආයි පොඩ්ඩක් ගිහිල්ලා බලන්න පුළුවන්. මොකද එතෙන්දී ඒ හරහා ලොකු, ඒ කියන්නේ ධාතු මනසිකාරය ධාතු මනසිකාරය කරපු හැටි මට පොඩ්ඩක් කියන්න බලන්න. දැන් අපි ඒක මං හිතන්නේ මං හිතන්නේ මාත් මේ දැන් පැවිදි වුණාට පස්සේ පැවිදි වෙලා අවුරුදු 4යි මේ අභාස සහභාගී වෙච්ච පළවෙනි වැඩසටහන. ඔව්. ඉතින් ඒ නිසා මම ඒ ධාතු මනසිකාරය කළේ මේ දැන් කේස් ගත්තොත් කේස් පටවි ධාතුව ඒ විදිහට නෑ ඒක හරියන්නේ ඒ ඒක කියන්නේ මානසිකාරයක්නේ කියන්නේ මානසිකාර වශයෙන් දැන් අපිට කෙස් තියෙන ප්‍රදේශයට අවධානය යොමු කළා මේකේ තියෙන්නේ පටවි කියලා හිතුවද එහෙමද ගියේ තේරුම් ගත්තා ඒ ඒක කියන්නේ මුලදී ප්‍රශ්නයක් නැහැ ඒත් පස්සේ නිකන් කෙලින්ම කියන්නේ සාභාවිකව දැනෙන දෙයකට තමයි දාන්න ඕනේ නැතුව අපි මේ මනස මේ මෙහෙයවලා කරන එක මුලදි කමක් නැහැ ටිකක් අර කෙලස් ටික කඩා ගන්න නිකන් පොඩ්ඩක් පැත්තකට කරගන්න ඊට පස්සේ තනිකරම ධාතුන්ගේ මූල ලක්ෂණ වලට යන්න වෙනවා. දැන් පටවි ධාතුව ගත්තොත් ඔන්න ඒකේ තද ගතියක්, බුරුල් මේ සිනිඳු ගතියක්, බුරුල් ගතියක්, ඊළඟට මෙලෙක් ගතියක්, ඊළඟට බර ගතියක්, සැහැල්ලු ගතියක් ඔන්න වගේ ඊටාම يعني ප්‍රාථමික ලක්ෂණ ටිකක් තියෙන. ඊළඟට ආපෝ ධාතුවේ ගත්තත් ඔන්න වැగిරෙන ගතිය. ඊළඟට පිඬු කරන ගතිය ඒවා තියෙනවා. තේජෝ ධාතුව ගත්තොත් ඔන්න උණුසුම් ගතිය, සිසිල් ගතිය තියෙනවා. අන්න ඒවා ඒ ඒ මූල ලක්ෂණ වලට ඕනේ දාන්න. දැන් එතකොට ඒ මූල ලක්ෂණ වලට දානකොට එතන නෑ මේ කෙස්ය, ලොම්ය, නිය, දත්ස සම්ය ඒ මොකක්වත් නෑ. ඒ මොකක්වත් නෑ. ඒ මොකක්වත් නැතුව නිකන් අර මූල ධාතු ලක්ෂණ ටිකේ තමයි හිත හිත හිත යන්න තියෙන්නේ. එහෙම දාන්න පුළුවන් නම් වඩා හොඳයි. ඔව් දැන් බලන්න ඕනේ ඉතින් දැන් පුළුවන් වේද කියලා බලන්න ඕනේ. ඔව්. පුළුවන් නම් ඉතින් ආනාපානයෙන් පොඩ්ඩක් හිත එකඟුණාට පස්සේ ආයි පරණ අතෙන්ට දාලා බලන්න. ආ හිත එකඟ කරගෙන. පොඩ්ඩක් එකඟ කරගෙන ඊට පස්සේ මේ ඔය ධාතුන්ගේ يعني ධාතුන්ගේ කියන්නේ දැන එතකොට කයේ දැනෙන දෙයකට වේදනාවට එන්න කලින් හැබැයි. වේදනාවටත් දරුණු වේදනාවට එන්න කලින් කයේ තියෙන ඒ දැනීමකට ධාතු ලක්ෂණයකට දාලා බලන්න පුළුවන්. පොඩ්ඩක් තින් පරීක්ෂණ කරලා බලන්න වෙනවා. එහෙම නැත්නම් හුස්ම රැල්ලට වගේ හුස්ම රැල්ලට වෙනුවට කයේ තියෙන තැනකට. ඔව්. කයේ අපි තුමු දැන් වාඩ්ලා ඉන්නකොට දැනෙනවනේ මේ වදින තැන් තියෙනවනේ. ඒ ඒ වදින තැනක් වදින තැනක් මුලින් අරමුණු කරලා දාන්න පුළුවන්. ආයි තව තැනක් අරමුණු කරලා දාන්න පුළුවන්. එතකොට ආයි මේ හරහා අර පුරුදු මානසිකාරය නිසා නැත්තම් පුරුදු වෙලා තියෙනවා නම් මේ කය පුරා හොඳට ඉක්මන් ටික්මන්ට නැත්තම් මේ ඕන තැනකට අවධානය යොමු කරන්න අන්න මේ හරහා ආයි හැදිලා ඒවි. අමාරු වේද දන්නේ නැහැ. ඔව් කළා බලන්න වෙනවා ඒක තමයි. ඒක කළා බලනවා. එහෙම නැත්තම් ආයිත් මෛත්‍රියේ යන්නත් පුළුවන් ඉතින් හැබැයි. දැන් ආනාපානය කරන්න නම් කොච්චර කල වෙනවද? ඒක නම් දැන් මාස හතරක් පහක් වගේ. චුට්ටි කාලයක්. ඔව්. හැබැයි ඉතින් කොයි එකත් හොඳයි. ඔය කොයි එකත් ඉතින් බොහොම වටිනා කර්මස්ථාන. ඉතින් කොයි එකත් කලා කියලා මට ඒක තමයි සවනසත හිතා ගන්න බෑ අර මේ මොකද්ද කරන්න කියන එක මාත් අත්වන් වෙලා ඉන්නේ කියන්නේ ඒ <laughs> කරලා බලනවා ඒකෙන් මටත් ඕනේ හිත එකඟ කරගන්න ගොඩක් වෙලාවට වේදනාවක් ඕනනම් ආනාපානේ ටිකක් දුර ගිහිල්ලා ඊට පස්සේ මෛත්‍රියට දාලා මෛත්‍රියෙන් සම්පූර්ණයෙන්ම නිකන් නිදහස් කරලා දාන්න පුළුවන් නම් දිශාවලට පොඩ්ඩක් දැම්මා. ලොකුවට නෙමෙයි. කියන්නේ දිශාවලට දැන් දාන්නේ කෙලෙම නිකන් සියලු සත්වයන්ගෙන්ම කෙලෙම පටන් ගන්න. ආයි මුල ඉඳන් සත්ව වර්ග කළ මොකක්වත් නැතුව අරකින් එකට එකඟ වුණා. ඔන්න ඉස්සරහා ඉන්න සියලු දෙනාටම සුවපත් වේවා කියලා දැම්මා. ඊළඟට දකුණට දැම්මා. පිටිපසට දැම්මා. උඩට දිශට දැම්මා. ඊට පස්සේ නිකන් සියලු සත්වයන් නිකන් පොදුවේ අරමුණු කළා දානවා. අර ගොඩාක් විස්තරවන්නේ නැතුව. මොකක්වත් එපා. ඒ කියන්නේ ඒ විස්තර දැන් අපි ඔය මෛත්‍රී භාවනාව විස්තර සහිතව කියනවනේ මහා දිගට ඒව මොකක්වත් එපා. මෙතනින් ආනාපානයෙන් එකඟ කරගෙන ටිකක් දුරට එකඟ වුණාට පස්සේ අර වගේ නිකන් මෛත්‍රිය හරහා සම්පූර්ණයෙන්ම ඉස්සරහා ඉන්න සියලු දෙනාටම ඔන්න සුවපත් වේවා කියලා දැම්මා. අනේ මේ පැත්තටත් සුවපත් වේවා කියලා දැම්මා. ඔන්න පස්සටත් දැම්මා. වමටත් දැම්මා. උඩටත් දැම්මා. යටටත් දැම්මා. නිකන් ඊට පස්සේ මුළු මුළු සියලු දෙසාම මනසින් අරමුණු කළා සියලු දෙනාටම නිකන් අර මෛත්‍රිය විසිරුවා හරනවා වගේ. හැම පැත්තරම ඊට සම්පූර්ණයෙන්ම අතල්ලා දැම්මා. ඔක්කොම නිකන් විසිරලා මේ කියන්නේ විසිරලා නෙමෙයි මෛත්‍රියෙන් පැතිරෙනවා දැන්. පැතිරීමක්. මුකුත් සත්‍ය අරමුණු වීමක් නැහැ. සත්‍ය සංඥාවක් නැහැ. සත්‍ය සංඥාවකින් තොරව නිකන් පොදුවේ සියලු සත්වයන් අරමුණු කළා සම්පූර්ණයෙන්ම ඔන්න මේ මෛත්‍රී පැතිරීම. සුවපත් වේවා සුවපත්. ඒ ඇති ඔව්. එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙම කළා ඒ ඒ වචනේ මුලින් ඕනනම් මානසිකාරයක් වශයෙන් කරන්න. පස්සේ මානසිකාරයත් අඩු කරන්න. මානසිකාරයත් සම්පූර්ණයෙන් නිකන් සංසිඳවලා දානවා. ඊට පස්සේ නිකන් නිකන් අර මෛත්‍රී විහිදෙන දිහා නිකන් බලන් ඉන්නවා වගේ දෙයක් වෙන්නේ. ඊට පස්සේ ඒක දාන්න ඒ එකඟ බව ඔන්න දැන් ආයෙ කයට දාලා ගන්න වෙනවා. ඔක්කොම ඉතින් එකපාර කරන්න බෑ පොඩ්ඩක් බලන්න කරලා බලන්න වෙනවා. ඔව් ඔව්. හොඳයි හොඳයි. දරුවන් සන්න. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. ඊයේ මට කමටහනක් දුන්නා. මගේ ඇඟ නිකන් වැగిරෙන ගතිය නිසා එතකොට පැත්තකට ගිහිල්ලා කොටයක් තියලා හේතු වෙලා භාවනා කරන්න කියලා කිව්වා. වීරිය අඩු කරන්න කියලා කිව්වා ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ වැඩියෙන් පස්සේ මං සක්මන කරන්න පටන් ගත්තා. ඔව්. සක්මන කරනවා කියන සංඥාවත් අයින් කළා. ගොඩාක් සැහැල්ලුවෙන් මිනිත් 15ක් විතර සක්මන් කළා. එන අරමුණකට හිත දැම්මා. මගේ දණිස් ගොඩාක් වේදනාවක් තිබුණා ස්වාමීන් වහන්සේ ඒක හිත දැම්මා. එතකොට ඇවිදින්න බැරි තරම් ආවා ඒ ඇඟ හරි විවේකයක්. කවදාකවත් මට එච්චර විවේකයක් දැනෙලා තිබුණේ නැහැ. මම පර්යංකේ වාඩි වුණා. වාඩි වුණාම ස්වාමින් වහන්සේ ඒ විවේකය තුලින්ම භාවනාවට යොමු වුණා. සතිය ගොඩක් තදින් තිබුණා. ඒ ඒ පරියංක භාවනාවේ පුන්සරයක් විතර ඇඟ කඩාගෙන වැටුණා. ඒතකොට හේත්ලා නෙමෙයිද හිටියේ? හේතුණයි පැත්තර කඩාගෙන. පැත්තර කඩාගෙන. ආ. ඒ ස්වාමීන් වහන්සේ පළවෙනි අවස්ථාව දෙකේ මං හිමීන් ආයතරයක් හෙලින් වුණා. ඔව්. තුන්වෙනි අවස්ථාව බැගිරුණා කියලා මම දැනගෙනවත් හිටියේ නැහැ. ඔව්. එච්චරට විවේකී බව අර හිස් බව. ඔව්. ඊට අමතරව වේදනාව දෙසරයක් දැන් අර කකුලේ පදව වේදනාවක් තිබ්බට පරියන්කට ආවම මුකුත් නැහැ. පොඩි වේදනාකාරී ස්වභාව අවස්ථා දෙකක ඇවිල්ලා වේදනාව ඉවර වෙන තැන වෙනකම් බලන්න පුළුවන් වුණා. එක සිතුවිල්ලක් ආවා. ඒක මුලින්ම අල්ලගන්න පුළුවන් වුණා අන්න සිතුවිල්ලක් එන්න යනවා කියලා සංඥාවක් එන්නත් ඉස්සෙල්ලා ඒක විවේක මේ හිස් බවට දැම්මා. අද මුළු දවසේම කළෙත් ඒකමයි. ඊයේ තරම්ම විවේකී බවක් තිබුණේ හැබැයි මට කියන්න බෑ බොහොම පොඩ්ඩයි අඩු වෙලා තිබුණේ ගොඩක් හොඳට විවේකී වව තිබ්බා. ඔව්. දැන් 3 මාරට විතර පරියන්කේ වාඩි වුණ අවස්ථාවේ දැන් සිතුවිලි ඊට වැඩිය ආවා. එතකොට හිස් බවට දැම්මා. එක අවස්ථාවක වේදනාවක් බලාගෙන ඉන්නකොට මට මතකයි වේදනාව අන්තිම ටික බැලුවා වගේ ඒ මතකයි. එතකොට ආයි සිත ගියා. ඊට පස්සේ හිත ගියේ කොහටද? නිකන් නැතිලා ගියා. ඇති වෙලා ගියා. හරි. ඊට පස්සේ ස්වාමින් වහන්සේ මට තේරුණේ ආපහු පතිත වුණාම ගැස් ගැස්සුණා. ওই තිස්සෙල්ල මට වෙලා තියෙනවා ඒක ශරීරයේ එක්ක අත පොඩ්ඩක් ගැස්සෙනවා නැත්නම් කකුලක් හරි කොහොම හරි පොඩ්ඩක් ගැස්සෙනවා. එතකොට ආව බව දන්නවා. එතකොට පරියන්ක ඉවර වෙලා ආපිට කල්පනා කරලා බලනකොට මට තේරුණාර වේදනාව ඉවර වෙන තැන වෙන්නේ නැති ගියේ කියලා ඒක 100%ක් මට කියන්න තේරෙන්නේ ආපහු ආපු එක නම් තේරුණා. ඉතින් මට සමිනහසර ගොඩක් පිං මට ඒක ප්‍රත්‍යක්ෂය ඒක මට තහවුරු වුණා. සමිනහස දැන් ඒ විදිහට මම කරගෙන යන්නම්. මට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි සාමාන්‍ය ජීවිතය ගත කරනකොට දැන් ශබ්දයක් එනවා සුවඳක් එනවා එතකොට ඒ දැන් කියමු මම දැන් රැකියාව කරන අවස්ථාවේ වුණත් මට මේක කරන්න පුළුවන්. මම මම ගොඩක් වෙලාවට සතියෙන් ඉන්න හදනවා. දැන් සෝඳක් ආහම ඉස්සර ඒක බලනවනේ. දැන් ඒක බලන්නේ නැතුව දැන් ඒක හලන්න පුළුවන්. ඒ කියන්නේ අත්හරින්න පුළුවන්. ඒ ක්‍රමේ නේද ස්වාමීන් වහන්සේ කළ යුත්තේ මොකද්ද මට ඒක ප්‍රශ්නයක් මට තියෙන. අපි ඒකට උත්තර දෙලෙමු නේද? ඒ ස්වාමීන් වහන්සේ වරදක් නැහැ. ඒ කියන්නේ දැන් ඕකේ අර මුලදී දැනෙනකොට ටිකක් ටිකක් අපිට නුහුරුයි. ඉතින් ඒ හින්දා තමයි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. දැන් අපි ඕකට හුරු කරන්න ඕනේ. එහෙනම් නැවත නැවත පරයන්කේ වෙන්න හරින්න. පරයන්කේ වෙනදී ඊට පස්සේ දන්නේම නැතුව සක්මනෙත් වෙයි. ඉතින් ඒ හින්දා අර ඒ විදිහට මේක තව තව හුරු වෙන්න අරින්න. දැන් මුකුත්ම බයක් ඇති කරගන්න එපා. වේදන අර දුර වෙලා යන එකක්, ක්ෂය වෙලා යන එකක් ඔස්සේ ගිහලා අන්නතෙන්ට යන්න. ගිහලා ඔහේ ඉන්නවා. හැබැයි තාම ගියාට මුකුත් සතිය මදි. සතිය මදි හින්දා නිකන් කොහේ ඉන්නවද කියලා දන්නේ ඉතින් හැබැයි පස්සේ පස්සේ කියන්නේ සතියත් ඒ අතර සතිය දිනු කරන්න ඕන. ඒ සතිය දිනු කරන එක සක්මනේදී කරගන්න. සක්මනේදී පුළුවන් තරම් තව ටිකක් හොඳට නිකන් සියුම්ම සියුම්ම කියන්නේ වෙහෙසක් නැත්තම් ඒ කියන්නේ තාම විස්තර බලන් බලන්න ගියාම හිතට වෙහෙසක් නැත්තම් ඒවෙන් හිත සියුම් කරගන්න තව. විස්තර ගොඩාක් බලනවා ස්වාමීන් වහන්සේ. බලනවානේ හොඳයි. ගොඩාක් බලනවා ඒත් මම එක නැවැත්තුවා ඊයේ. එහෙමනම් එතනදී එතෙන්දී විවේක වෙන්න දීලා නිකන් එදිනදා කටයුතු වලදී සතියෙන් ඉන්න වෙනවා. එහෙම එහෙම කරන්න. ඒ කියන්නේ දැන් ඔය උතන කියන්නේ අවදිමත් බව අඩු වුනහම අපි අතෙන්ට යන එක ගැන දැනුවත් භාවය අඩුයි. දැන් හොඳට අවදිමත් බව තියෙනවා නම් සතිය ගන්නට තියෙනවා. දැන් සමාධි පැත්ත දැන් උඩ තියෙන ටිකක්. ඒ නිසා අතෙන්ට යනවා සතිය නැහැ. ඉතින් දන්නේ නැහැ මොකද උනේ කියලා. හැබැයි ටික ටික ටික ඔන්න සතිය ටික වර්ධනය වුණාට පස්සේ දැන් මේකත් එක ගාන්ට වගේ එනවා. එතකොට අතෙන්ට ගියාට පස්සේ මෙයාත් දන්නවා. මෙයා දන්නවා එතන එතන ඔහේ ඉන්න පුළුවන්. මුකුත් කඩන් වැටිලි මුකුත් නැහැ. නිකන් සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන්. ඒ ඒකෙන් කාලයක් යනවා. එහෙනම් මේ වැඩේ කරගෙන යන්න විස්තර බලන්න නොදැම්මට කාමක් නැහැ. කාලය විසින්ම වැඩේ කරලා දෙයි. අපි හුඟා පිළියම් යොදන්න ගියොත් අවුල් වෙන්න පුළුවන්. ඔව්. ඔව්. බොහොම පිං ස්වාමී. හොඳයි හොඳයි. ඔව්. ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. ප්‍රගුණ කිරීම හරහා මේ ඒ කියන්නේ දැන් අපි දැන් මීට කලිනුත් අත්දැකලා ඇති. අපි සාමාන්‍ය වෙන සමාධියකට ගියත් ඒ මේ සමාධියට ගිය අවස්ථාවේදී තියෙනවා නිකන් අම්මුතුම සුවයක් අනම්මනම් එන දේවල් තියෙනවානේ. නමුත් ඕක නැවත නැවත නැවත නැවත කරනකොට ඒකේ අර කලින් වගේ මේ එකක් නැහැ. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. අන්න ඒ වගේමයි මෙතනත්. මෙතනත් කලින් මේක කියන්නේ මුල්ම අවස්ථාව යනකොට මොනවාද වෙන්නේ කියලා තේරෙන්නේ පස්සේ ඉතින් සාමාන්‍ය දෙයක් බවට ඒකත් අර වගේම සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. එහෙනම් මෙතන හුරු කරන්න හුරු කරාට පස්සේ සතියත් ගන්නට දියුණු වෙනවා. අනිත් කටයුතුදී සතියෙන් ඉන්න. දැන් අර ප්‍රශ්නේ අහුවේ වෙන අනත් කටයුතු කරද්දී දැන් සෝඳක් දැනුනොත් ඒක ඒකට හිත නොදා ඉන්න පුළුවන්ද කියලානේ. ඒකත් වරදක් නැහැ. අරමුණු වලට අරමුණු වලින් තොරව හිත පවත්වන්න දැන් පැත්තට ගියාට වරදන්නේ නැහැ. හොඳයි. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. අවසරයි ස්වාමීන් වහන්සේ. මම පිම්වීම හැකිලිම තමයි කරගෙන යන්නේ. ඉතින් ටික වේලාවකින් සක්මන් කරලා ඇවිල්ලා වාඩි වුණාම පර්යන්කේදී පිම්බීම හැකිලිම නොදැනී ගිහිලා සංසිඳෙනවා. ඒක ටික කාලයක් තියලා තියෙනවා. ඒ අතරේ මම වැඩසටහනකට ආම අපිට දුන්න පොතක් අර නිශ්ශබ්දතාවයේ sound of silence කියන පොත. ඒක කියවුවාම මට අර ඒක තිබුණා අර රැහැයි දැනෙනවා වගේ දැනෙනවා කියන මේක. ඉතින් මම ඕක බැලුවාම ටිකක් කියවනකොට ඒක මටත් එහෙම දැනුණා. ඉතින් මං හිතුවා මේ පොත කියවලා මට මේ මම සිතුවිලි ඇති කරගන්නවත් දන්නේ නැහැ කියලා. ඉතින් ඒපත් දවල් ගොඩාක් දවල් කීප දවසක් දවල් කාලෙත් එහෙම බැලුවා. එහෙම කීප මාසයක් විතර වගේ කරා. ඒත් මේක මට දැන්නෝ දැන් මේක මට මේක තියෙනවා දැන් මට නිකන් වදයක් වගේ වුණා ඒ පාර. ඊට පස්සේ මම හිතුවා දැන් මේක දිගටම කරගෙන පස්සේ අර අජාන්නමරු ස්වාමීන් වහන්සේ කියලා තිබුණා අර කමඨාණක් වගේ ගන්නවා කියට දෙනවා. ඒකද? එහෙම කියලා සුමේදව හාමුදුරුවොත් කියලා. ඔව්. ඉතින් දැන් ඒක ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒක මේ වුණාම දැන් භාවනාවට වාඩි වුණාම හරිම සැහැල්ලුවෙන් මම දැන් තැනනේ ඉන්නේ. මට හරි සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්න පුළුවන් මේ දැන් වෙලාව දැනෙන්නේ නැතුව වගේ. උගක් සැහැල්ලුවෙන් කය දැනෙන්නෙත් නැහැ. ඉතාලම දැන් ඉස්සර වාඩි වෙලා ඉන්නත් බෑ. දැන් හරිම මේ විවේකීව ඉන්න පුළුවන්. හොඳයි. ඒ වගේම දැන් වෙන වෙලාවල් වලදී වුණත් දැන් මම ගමනක් යනකොට වුණත් මට අරක ඇහෙනකොට ඉතින් මම හරිම නිශ්ශබ්ද භාවනා කරනවා වගේ මම නිකන් සිත හරිම සංසුන් වෙලා ඊටාත්ම සැහැල්ලුවෙන් මට ඉන්න පුළුවන්. හොඳයි. ඉතින් මට ඇත්තටම ස්වාමීන් වහන්සේ මට ගුරු උපදේශයක් වශයෙන් මට ස්වාමීන් වහන්සේට හම්බුනේ නෑ මට දැන් මාස 6කින් විතර. මේක මොකද්ද මේ කරගෙන යන්නේ? මේක භාවනාවට යම්කිසි බාධාවත්ද මේ? නෑ එහෙම බාධාවක් නැහැ. ඒ කියන්නේ ඕක නිකන් මාධ්‍යයක් වගේ භාවිතා කරන්න පුළුවන්. ඒක දැන් අපි වාඩි වුණා. වාඩි වුණාට පස්සේ හිත හිත නිකන් විවේක වුණාට පස්සේ අර වගේ දෙයක් තියෙන හැඟීමක් තමයි එන්නේ. නිකන් රැහැයු සද්දයක් වගේ එනවා. ඉතින් හැබැයි ඒක ඒ කියන්නේ ඒක ඔස්සේම ඉන්නත් එපා. නෑ සමහරවිට ඒක කිසි බාධාවක් වෙන්නේ නැහැ. ඒකට ඒකට අවධානය පොඩ්ඩක් යොමු කරන්න. නමුත් ඒක නිකන් අර දැන් අපි තුමු මෙහෙම දැන් කැන්වස් එකක් තියෙනවා. ඒ කැන්වස් එකේ අපි චිත්‍රයක් අඳිනවා. එහෙමයි. දැන් කැන්වස් එක වගේ තමයි දැන් මේ මේ මේ මේක. නමුත් චිත්‍රයක වගේ තමයි දැන් අපිට එක්කෝ දැන් මේකේ බොහොම සැහැල්ලුවෙන් ඉන්න ඕන ඕන සිතුවිලි ටිකක් එනවා. එහෙමයි. අන්න එතන විපස්සනාවක් වෙන්න ඕනේ. නැත්තම් වේදනාවක් දැනෙනවා. එතෙන්ට දැම්මා ඒක ඔන්න විපස්සනාවක් වෙනවා. අන්න ඒ වගේ මේ මේක භාවිතා කරලාට වරදක් නැහැ මාධ්‍ය වශයෙන්. නැත්තම් හැබැයි ඉතින් මේකෙන් තව එහාට යන්නත් තිබුණා. දැන් පිම්බීම හැකිලිම කරගෙන ගිහිල්ලා එහෙම තමයි අර සංසිඳීමට වගේ ආවේ. ආවේ. එතකොට දැන් මේ අවස්ථාවේ දැන් මේ රැහි හඬක් වගේ කන් දීගෙන ඉඳලා ඒකත් හිතින් අයින් කරගන්න බෑද? පුළුවන්ද එහෙම? එහෙම දැන් මෙහෙම දැන් අද උනත් දැන් ඇත්තටම ඊයේ මේ නන්දසීරිගේ ප්‍රශ්නේ තමයි මට හිතුනේ මේ දැන් මමත් මේක මේ මං හිතුවේ මම වැරදි දෙයක් කරනවද දන්නේ නැහැ මොකද කිසි උපදේශයක් නැතුව කරන්න බෑනේ කියලා. ඉතින් ඒතකොට මම හිතුවා මම මේක ටිකක් ආයෙ ඒතකොට මට ඒක අලුතෙන් වගේ වුණා. දැන් වැඩියෙන් ඒකයි වෙත් ඊළඟට හොඳට ඉන්න දැන් එහෙම වුණාම ස්වාමීන් වහන්සේ වාඩි වුණාම හුඟක් වෙලා ඉන්න පුළුවන් මම මම ඉන්නවද කියලාත් මම දන්නේ නැහැ. එහෙම එකක් වෙනවා. ඉතින් ඒක නිසා මම ඊට පස්සේ දැන් අද දවල්ෙත් එහෙම වුණා. ඉතින් මම හිතුවා දැන් මේ දැන් දෙකක් අතර පටලවිල්ලක් තියෙනවා දැන් ශබ්දයයි මගේ අර නිශ්චලව ඉන්න එකයි. ශබ්දේ ටිකක් වෙලා යනකොට ස්වාමීන් වහන්සේ මම දැන් කුත් නොදැනී නැතු මම හොඳට ශබ්දේ ඉඳලා <clears throat> يعني <clears throat> මුල් අවස්ථාවේදීක් නිකන් ශබ්දේ හින්නවා ඊට පස්සේ නිශ්චල භාවයකට යනවා. එහෙම කිව්වොත් හරිද? ආ රයිට් හොඳයි. එහෙම කාලයක් දැනෙන්න තු වගේ ඉන්න පුළුවන් එහෙම. ඔව්. හුඟක්ම නෙමෙයි සමනසේ. එහෙම ටිකක් ඉන්නකොට අර නිකන් හරිම ශාන්ත ගතියක් තියෙනවා. දැන් මම මට ශරීරයත් දැනෙන්නේ නැහැ නිකන් ඒක හිතා ගන්න බැරි මේ හැල්ලුවක්. ඔව්. ඉතින් මම හිත ඒක හින්දා ස්වාමීන් වහන්සේ මම ඉදිරියට මොකද්ද කරගෙන යන්නේ කියන. නෑ ඒක තමයි. අන්තිමට ඇත්තනම මේ කියන්නේ අපේ පදනමක් වෙන්නේ එහෙම නැත්නම් හිතේ හිතේ දියුණු කරගත යුතු වෙන්නේ අර ශාන්ත බව. නැතුව මේ මෙතන මේ ශබ්දේ නෙමෙයි. ශබ්දය අර අතෙන්ට යන්න මාධ්‍යයක් විතරයි. එහෙමයි. අපි ඉස්සෙල්ලා දැන් ආනාපාන සතිය භාවිතා කළා තෙන්ට යනවා වගේ නැත්නම් වේදනාව භාවිතා කළා තෙන්ට යනවා වගේ. ඔන්න මේ අපි වාඩි වුණා අන්න රැහැයි සද්දය තමයි දැන් ඔන්න එතෙන්ට හිත දාගත්තා. ඉතින් ඒකත් හිමීට නිකන් බොඳ වෙලා වගේ ගියාන් අතෙන්ට ගියා. දැන් අතන දැනුවත් භාවයකින් ඉන්න ඕනේ. එතෙන්ට යන්න පුළුවන් නම් එතන කොච්චර වෙලා ඉන්න පුළුවන්ද දැන්? එහෙම දැන් ස්වාමීන් වහන්සේ ඊයේ අද තමයි අද උදේ තමයි කරේ. ඊයේ රැහැයි අද තමයි කරේ. එතන පුරුදු කරන්න. එතන වරදක් නැහැ. එතනට අර කහරහා එතනට ගියා. එතන එතන එතන ටිකක් පුරුදු කරන්න විනාඩි 10ක් 15ක් 20ක් 30ක් ඉන්න පුළුවන් කිසි වරදක් නැහැ එතන. හැබැයි සක්මන් භාවනාවේදී කොහොමද යන්නේ? සක්මන් භාවනාවේදී දැන් හුඟක් දුරට සක්මන් කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ සක්මන දැනීම නැතුව වගේ වෙන හුඟක් කරන්න පුළුවන් සක්මන. ඒතර එහෙම සමාධි වෙලා වගේ වෙනකොට තමයි මම ඇවිල්ලා වාඩි වෙන්නේ. හා. ඒ කියන්නේ සක්මනේදීත් දැනෙන දේවල් නොදැනී යෑමෙන්ද සමාධියක් කියලා තේරෙන්නේ? ඔව් සමාධියක්ම නෙමෙයි මම හිතනවා නිකන් අර ඉස්සර හමුදුර කියන ප්‍රශ්නේ වහම රූකඩයක් වගේ යනවනේ යනවාද? ඒ වගේ මට්ටමට එනවා. පිටුලි එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ලක්මන්ට මම ගොඩාක් කැමති. හොඳයි. දැන් නිකන් ගෙදරදී යවිදිනකොට උනත් මට එහෙම යන්න පුළුවන්. මෑණියෝ අවුරුදු ගාණක් තිස්සේ භාවනා කළා කියලා. ස්වාමී. මේ ධම්මජීව හමුදුරුන්ගේ භාවනාවලට ඇවිල්ලා තමයි ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 4ක් විතර වෙනවා. ඔව්. අනේ ඒ ඇති හොඳයි. <laughs> ධර්ම ගැන එහෙම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ආ ඒකට කමන්නේ මේ කියන්නේ වැඩේ කෙරුණා නම් හරි ඒ කියන්නේ අකණ්ඩව සාමාන්‍යයෙන් ගෙදරදීත් භාවනා කරනවද? ඔව් ඒ වුණාට දැන් මේ අර ඔය ප්‍රශ්නේ මේ ඔය අහන්න දැන් දැන් දැනගත්තේ නොවැම්බර් මාසෙ විතර. ඊට පස්සේ ටිකක් කරලා ඊට පස්සේ දැන් මාස 3-4ක්ම භාවනාව කරගන්න බැරි වුණා. ගොඩක් ගෙදර කලබල නිසා. දැන් හුඟක් මේ ප්‍රශ්නේ ඊට පස්සේ දැන් මේ කලබල තිබුණත් සමහරක් වෙලාවට මේ ළමයි එහෙම ටීවී එක බලනකොට මට එතන ඉන්න පුළුවන් අර ශබ්ද එනකොට. මට අරව දැනෙන්නේ නැහැ. ආ ඒ කියන්නේ අර සද්දෙට හිත දාලා ටීවී එකට යන අවධානය වළක්ව ගන්න පුළුවන්. එහෙම පුළුවන් නම් මට ගොඩක් වෙලාවට මං හිතන සතියද දන්නෙත් නැහැ. මොකද නැත්නම් සිතුවිලි අරමේ හිතේ තියෙන සමහරකට මේ ළමයි වැඩියෙන් සද්ද දානවද අර වහනවද එහෙම. මගේ හිත එහෙම හරි සංසුන්ව ඉන්න පුළුවන් එහෙම. ඒක හොඳටම හොඳයි. කිසි වරදක් නැහැ. ඒ හින්දා මේ ඕක තව වර්ධනය කරන්න. ඕක භාවිතා කරන්න මේ උපක්‍රමයක් වශයෙන් භාවිතා කළා ඕක හරහා අතෙන්ට අර ශාන්ත භවකට යන්න පුළුවන් නම් ඒ ශාන්ත භව දැන් ප්‍රගුණ කරන්න. ඒ ශාන්ත භවයේ විනාඩි 10ක් දැනට ඉන්න පුළුවන් නම් ඒක 15ක් කරන්න. ඒක තව 20ක් කරන්න 30ක් කරන්න 40ක් කරන්න. ඒක ඒක නිකන් gedara වගේ කරගන්න. අන්තිමට ඒ කියන්නේ අන්තිමට මේක අතහැරලා එතෙන්ට යන මට්ටමට යන්න ඕනේ. දැන් දැන් ඉන්නේ මේකනේ. දැන් ඒ තමයි මේක අතහැරලා අන්න එතෙන්ට යන්නේ. ඒ තත්ත්වෙට මේක ගන්න වෙනවා. ඒ හින්දා මේ ප්‍රගුණ කරන්න වෙනවා. ඉතින් මේ ඉස්සෙල්ලා මේකට දාගත්තා. ඒක ටිකක් හිටියා. ඔන්න ඒකෙන්ම මෙතෙන්ට ගියා. මේක කරන්න. ඊට පස්සේ ඒ කියන්නේ පස්සේ හැබැයි මේකත් ඉතින් මේකේ පදනම තියාගෙනත් ඊට පස්සේ ඉතින් මේ එන එන දේවල් බලන්න ඕනේ. ඒ කියන්නේ සිතුවිලි මට්ටමින් එන දේවල් දැනටත් දැනටත් සිතුවිලි ආහාර මේ එනවනම් ඒවත් නිරීක්ෂණය කරන්න. සමහර විට වේදනාවම නම් මම දැනස් වේදනාව මෙහෙම ආව බලනවා. බලන්න. ඒ කියන්නේ ඒකත් බොහොම මධ්‍යස්තව ඒවා කොහොමද වෙනස් වෙන්නේ කියලා, දුර වෙලා යන්නේ කොහොමද කියලා, ෂය වෙලා යන්නේ කොහොමද කියලා ඒවත් බලන්න. ඒක නිකන් ගෙවි යන පැත්ත බලාගෙන ඉන්න. සැහැල්ලුවෙන් යන්න. දැන් ආයේ මුකුත් මේ මේ හුඟාක් දරදඬු විදිහට කරන්න අවශ්‍ය නැහැ. මම සහැල්ලුවෙන් කරගෙන යන්න. ඉස්සර ස්වාමීන් වහන්සේ තනේ වගේ ඉන්නකොට එහෙම රැයට මේ කයට හිත යොමු කරාම නිකන් කය කඩාගෙන වැටෙනවා වගේ ඉතින් අර ඉඟ හැලිලා යනවා වගේ වෙනවා. ඔව්. ඒව හැබැයි ටිකක් තිබිලා දැන් මේ භාවනාව ටිකක් මේ අතපසු වුණාම ඒව කරගන්න බැරි වුණා. ඒක ඒව ආයි ඒව ගැන ඒ කියන්නේ මේ ඒව ගන්න අවශ්‍ය නැහැ. නෑ එහෙම වෙන එක. එතකොට ස්වාමීන් වහන්සේ එහෙම දැන් කය ගැන බලන්න ඒව බුත් කරන්නේ නැතුව අර විදිහටම ඉතියම හරි. ම්ම් අතන අතන පුරුදු කරාට පස්සේ මේ කයේ දැනෙන දෙයක් ආවොත් කයේ දැනෙන මේ දේ දේහි ඇති වෙලා නැති වෙලා යෑම හරහා ආයතනට එවි. වේදනාවක් ආවොත් වේදනාව නිරීක්ෂණය කළා ඒක දුර වෙලා ගියට පස්සෙත් ආයතනට එවි. සිතෙල්ලක් ආවොත් ඒක දුර වෙලා ගියට පස්සෙත් ආයතනට එවි. කොහෙන් ගියත් අතෙන්ට එනවා. හොඳයි. ගොඩාක් මේක මේ පැහැදිලි වුණ එක ලොකු දෙයක් හොඳයි. හොඳයි. සර්වන් සන්නයි. හොඳයි. තව එක් පොඩ්ඩක් ඉන්න එක. ඔව්. හොඳයි. සාමාන්‍යයෙන් භාවනා කරගෙන යනවා. පොය දිනයටත් එන්නේ එවිටින් අර භාවනාවේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව කරගෙන යනවා. ඔව්. මම පරයන්ක භාවනාවට වාඩි වුණ ගමන්ම මට කය හොඳට කය දිහා නිරීක්ෂණය කරලා මට බලන්න පුළුවන්. කය නිරීක්ෂණය කරලා බලනකොට මට ආනාපාන සතිය මේ එනවා. ඊට පස්සේ ඒක හුස්ම රැල්ල දිහා බලන් ඉන්නකොට මේ අර උණු සිසිල් උඩට යනවා. උණුසුමට පහත් වෙන ඒක හොඳට පේනවා. ඊට පස්සේ මම දැන් හුස්ම රැල්ල ඇතිවීම පැවතීම නැතිවීම ඒ තුන හොඳට මම බලාගෙන ඉන්නවා. ඒක මට හොඳට සියුම්ම හොඳට පැහැදිලිව පේනවා. එහෙම දැන් කරගෙන කරගෙන යනකොට මගේ ගොඩ හිතා ගොඩාක් හිත සැහැල්ලුයි. ඊට පස්සේ මම දැන් අර ගොඩක් ඒව අවශ්‍ය නැති බවක් තේරිලා මම කෙලින්ම වාඩි වුණ ගමන්ම මට ආනාපාන සතියෙම මේවා වෙනවා. හොඳයි. වෙන මොනවත් බලන්නේ ඒකම බලාගෙන යනවා. ඒක බලාගෙන යනකොට දැන් මෑතක ඉඳන් පැහැදිලි ආලෝකයක් වටින් නිකන් කරකිලා කරකිලා ඇවිල්ලා මගේ මොහොන ඉස්සරහ නැවතිලා වගේ තියෙනවා මට දැනෙනවා. ඊට පස්සේ මට ඒ වුණාට මට ආනාපාන සතිය හැම වෙලෙම තීය තියෙනවා. මට දැන් අරකයි මේකයි එකට සම්බන්ධ වෙලා වගේ දැනෙනවා. හොඳයි. එතකොට මගේ හිත මේ එහෙම හරිද කියලාත් මට හිතෙනවා. මේ ඉතින් මට ඒක නැවත නැවත එනවා. මට දැන් වාඩි වුණ ගමන් මේ ටික එනවා. ගොඩක් වෙලා යන්න අවශ්‍ය නැහැ. හොඳයි. සක්මන් භාවනාවත් මම දැන් ඉස්සර වෙලා පුරුදු කරා අර ගොරෝසු බව ඒව පුරුදු කරා. දැන් මට ගොරෝසු බව බලන්න ඕනෙත් නැහැ. මට වේගෙන් ගියත් හිමින් ගියත් මට වම දකුණ හොඳට පැහැදිලිව පේනවා. ඒක ස්පර්ශ වෙනවත් පේනවා. දැන් මට නිකන් ගමනක් ගියත් අනපා සක්මන් හොඳට තේරෙනවා මෙනෙහි වෙනවා. හොඳයි. ඉතින් දැන් මට වේදනාව දැනුණත් මම ඒක සියුම් අතෙන්ට යොමු කරලා බලනලා ඒක මට හැම නැති කරගන්න පුළුවන්. නෑ මොකද්ද සියුම් වේදනාවක් දැනුණා. වේදනාවක් දැනුණාම එතෙන්ට හිත යොමු කරපු ගමම්ම ඒක ඊට පස්සේ මම ඒක අත්හැරලා දානවා. ඊට පස්සේ අර වේදනාව නැති වෙලා යනවා. දැන් භාවනා කරන අතරේදී මට කුරුල්ලෙක් කෑ ගැහුවොත් මගේ අරමුණේ මට ඉන්න පුළුවන්. ඔව්. තව වෙන શબ્දයක් ඇහුණත් විශාල කෑ ගැහිල්ලක් ආවොත් මට ඒක අවශ්‍ය ඒක ගැන නැතුව මට මේ අරමුණේම ඉන්න පුළුවන්. ඔව්. ඉතින් දැන් මං ඉන්න තත්ත්වය අර ආලෝකයේ වගේ ආවම ඒක නිකන් වට කර ගන්නවා වගේ මොනකට කිට්ටු වෙලා වගේ තමයි මට දැනෙන්නේ. ඔව්. ඒකට මට <laughs> ඒක එක තමයි මම දැන් ආනාපාන සතිය එකට වගේ. ඔව්. ඒක හරිද කියලා මට මම ඒක දෙකම එකට කරගෙන බලන් ඉන්නවා. හොඳයි. වර්ධන්නේ. ඒ කියන්නේ දැන් හිමීට ආනාපානය මේට අඩු මේ අවධානයක් දීලා දැන් පොඩ්ඩක් බොහොම නිස්කලංකව අර කලින් මෑණි කෙනෙකුටත් කිව්වා වගේ දැන් මේ ආලෝකය දිහා බලන්න. ඒකේ වරදක් නැහැ. දැන් බොහොම ආලෝකෙ වැඩිම ඇවිල්ලා සියුම් වෙලා තමයි ලං වෙන්නේ. හොඳයි. ඒක තමයි. එහෙම ලං වෙන්න කලින් දැන් ඒ කියන්නේ සාමාන්‍ය තමන්ගේ ඇස් ඉදිරි පිට තමන්ට බලන්න පුළුවන් පහසු මට්ටමේ තියෙනකොට දැන් නිකන් තමන්ට තේරෙන්නේ ඒකට හුස්ම එන්නේ ඒකෙන් වගේ. හුස්ම යන්නේ යන්නේ ඒකට වගේ. අන්න ඒ වගේ තේරෙනකොට හුස්ම අතහැරලා දැම්මා. ඒක දිහා බලන්න. එතකොට ඒක දිහා බැලුවාම එයා එහෙට මෙහෙට යන්නේ නැහැ. එයා ඔන්න නිශ්චලව ඉන්නවා. හැබැයි බලන් ඉන්නේ බොහොම සැහැල්ලුවෙන්. දැන් චංචල අරමුණක් නැහැ. චංචල අරමුණක් නැහැ. බොහොම නිශ්චල නිකන් ආලෝක ස්වභාවයක් තියෙන්නේ. ඒක දිහා නිකන් ඇත්තම කියනවා නිකන් බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඔව් දැන් පටන් ගන්නෙ ආසත් පටන් අරගන්නේ චුට්ටක් වෙනවා. ඊට පස්සේ මේක එනවා. වරදක් නැහැ. කිසිම වරදක් නැහැ. ඒක ඒක හොඳයි. ඊටස්සේ කියන්නේ ආපු ආවට පස්සේ දැන් මේකත් එක්ක යන්න වෙනවා. මෙයාව මේකට දාන්න මේක මේක මේක දිහා හොඳට හොඳට නිකන් සැහැල්ලුවෙන් බලන් ඉන්න. කරදර කරන්න කරදර කරන්න මොකක්වත් යන්නේ නැව බොහොම සැහැල්ලුවෙන් බලන් ඉන්න. ඊට පස්සේ නිකන් උතන සමාධියකට යනවා. මම ඇතුල් වෙලා වගේ. අන්න රයිට්. අන්න හරි. එහෙම ගියා නම් ප්‍රශ්නයක් නැහැ. මුකුත් හිතන්න යන්න එපා. එතෙන්ට ගිහිල්ලා මේ මොකද්ද කියලා ඔන්න හිතුවොත් විනාසයි. එහෙම මොකක්වත් යන්න එපා. ඒක ඇතුළට ගිහිල්ලා නිස්කලංකව ඉන්න. නිස්කලංකව ඉන්නවා එතන. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ එක එක ක්‍රමවලට මේ සංස්කාරයන් සමනය වෙනවා. ඉතින් අපි අපි අපි කරන්නේ ඒ ඔක්කොම අවුල් කරගන්නවා. අපි හිතනවා මේක මොකද්ද මේක මොකද්ද අර සූත්‍රයේදී මොකද කියන්නේ මේකද වෙන්නේ. ඉතින් ඔක්කොම අවුල් වෙනවා. එහෙම නෙවෙයි මෙතෙන්ට ගියා. එහෙම ඉන්නවා. නිකන් නිකන් ඉන්නවා. <laughs> බුදුහාඳුර වෙන්නන පාර ඇත්තටම හරි සුන්දරයි. ඉතින් අපි අර දැන් කෝටියක් දේවල් තියෙනවා. ඉතින් ඔක්කොම ටික ඔළුවේ දාගෙන අපි අපි දඟලනවා ඉතින්. නමුත් ඉතින් මේකට ගිහිල්ලා බොහොම නිස්කලංකව ඉන්න. ඊට පස්සේ පුළුවන් මෙතන සමාධියක් හැදෙනවා. ඒ සමාධිය භාවිතා කරන්න පුළුවන් ඊළඟට මේක හොඳට වර්ධනය වුණාට පස්සේ මේකට ඕන ලාවට යන්න පුළුවන්. ගියාට පස්සේ ඔන්න එතන භාවිතා කරලා මෙතනට ගන්න පුළුවන්. ඊළඟට කය කයේ තියෙන දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතන ඉඳගෙන ඒකෙන් එළියට ඇවිල්ලා මේ දැනෙන දේවල් නිරීක්ෂණය කරන්න පුළුවන්. එතනින් විපස්සනාව හරහා යන්න පුළුවන්. එහෙනම් මේ දැන් ආනාපාන හිමීට අතහැරියා අරක දිහා බලන් ඉන්න. එච්චරයි. හොඳයි. හොඳයි දරුවන් සන්නයි එක්කෙනෙක් එනවා හොඳයි දරුවන් සන්නයි දරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊයේ මට දුන්න උපදේශ පරිදි සක්මන් භාවනාවේදී අර සීත ගතිය එහෙම කොහොමද පැතිරෙන්නේ කියලා බලන්න කියලා කිව්වා. මම ඒක බැලුවා. අර විදුම්බේ ඉඳලා දිගටම යටිපතුලට දැනිලා ටිකක් කුලේ උඩට එනවා. ඔව්. ඊට එහා හුඟක් උඩට එන්නේ පොඩ්ඩක්. ඒ දිහා බලාගෙන එහෙම සක්මන් කරනවා. ආනාපාන සතියේදී මට කිව්වා ස්වාමීන් වහන්සේ අර දැනෙන වේදනාවක් මෙනෙහි බලන්න කියලා. අහහ uh-huh. දැන් ඒ කියන්නේ ආනාපාන සතිය නොදැනී ගියාට පස්සේද මම බලන්න කිව්වේ? ඔව් හොඳයි හොඳයි. පස්සේ මම බැලුවා. ඔව්. බලනකොට ඒක ටික වෙලාවක් හිමින්දල නැති වෙලා ආයෙත් තව තැනකින් නැවතත් වේදනාවක් මතුවෙනවා. හොඳයි. ඒ දිහාමත් මම බලාගෙන හිටියා. හොඳයි. දිගටම එහෙමද දිගටම එහෙම යන්න වෙනවා. ඔව් කියන්නේ දැන් ආනාපාන සතිය සංසිඳෙනවා වේදනාවක් මතුවෙනවා වේදනාව හොඳට මධ්‍යස්ථව නිරීක්ෂණය කරන්න. ඒක ඒක නොදෙනී ගියාට පස්සේ ඔන්න තව තැනක තියෙන වේදනාවක් ඉදෙන්ට දානවා. ඒක නිරීක්ෂණය කරනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. සක්මන් භාවනාවේදී තව සක්මන් භාවනාවේදී විශේෂ දෙයක් අවශ්‍ය නැහැ. යන විදිහටම කරගෙන යන්න. يعني මේකේ හොඳට අපිට يعني හුරුවක් ලැබෙන්න ඕනේ. Tamanට ඕන තැනකට ටක් ගාලා කය යොමු- මේ අවධානය යොමු කරන්න. හොඳයි. කියන්නේ දැන් මෙතන හදාගත්ත එකඟ බව දැන් මුළු කයේ ඕනම තැනකට ෂණිකව යොමු යොමු කරන්න පුළුවන් වෙනවා. එතකොට ශනිකව එතනට යොමු කරනවා යා නිරීක්ෂණය කරනවා. තව තැනකට යොමු කරනවා නිරීක්ෂණය කරනවා. දැන් මෙහෙම වෙද්දී එක තැනක හොඳට Tamanට තේරෙනවා නම් හොඳට දැන් නිකන් අර මූණට මූණලා දැන් අරමුණත් එක්ක ඉන්න බවක් තේරෙනවා නම් එතන ආයි වෙන තැනකට යන්නේ නැතුව එතන හොඳට නිරීක්ෂණය කරගෙන ඉන්න. එහෙමයි. හැම එකක්ම හොඳට ලං වෙලා දැන් අපිට වෙන්නේ අර හුඟක් තීව්‍රව දැනෙනකොට එතන නතර වෙලා ඉන්න පුළුවන්. ඒ නමුත් ඒක ශනික මේ කියන්නේ ක්‍රමානුකූලව මේ අඩු වෙලා යනකොට අන්න හිත විසිරෙන්න ගන්නවා. මොකද අඩුයිනේ මේ මට්ටම. ඒ නිසා තව තව කරනකොට කරනකොට අර අඩු වෙන හරියේ පවා ඉන්න පුළුවන්. එහෙමයි සර්. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි. හොඳයි. හොඳයි පින්වත්. එහෙනම් අදත් අපි පැයකුත් වෙන අඩි 15ක වගේ කාලයක් ධර්ම සාකච්ඡා වාරයක නිරත වෙලා තියෙනවා. ඉතින් මේ පින්වතුන් අද දවස පුරාමත් බණ භාවනාවන්හි නිරත වෙමින් ඊළඟට ධර්ම දේශනාවකට සවන් දෙලා දෙමින් ඊළඟට ධර්ම සාකච්ඡාවකට සවන් දීලා අද මේ විදිහට විවිධාන්දමින් කුසල් සිද්ධ කරගත්තා. මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති දෙවියෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු පින් කැමති අසරණ සත්වයෝත් මේ පින් අනුමෝදන් වෙත්වා. අපටත් මේ කරගෙන යන භාවනාව සාර්ථකව කරගෙන යාමටත් උතුම් නිවන් සුවබෝධයේ පිණිසත් මේ කුසල් ඒකාන්තයෙන් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.